බොහෝම දිග ජවනිකා රාශියක් සහිතයි සිල් වර්ග සිල් පිළිබඳ දුමාකාර විස්තරයක් තියෙනවා. ඒක කියවට පස්සේ යම් කිසි කෙනෙකුට ශීල ශික්ෂාවෙන් පස්සේ සමාධි ශික්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට නිතරම ස්වාමීන් වහන්සේලාගෙන් නම් වෙන්නේ බණාන් නම් වෙන්නේ අපි අද කාලේ තියෙන උපක්‍රම අනුව ගැනීම ක්‍රම අනුව මොන කොටස කියවත් හොඳ කිව්ව අර්ථකාරී කරනවා මජ්ක්‍ධිමනිකාය කියන්නේ. මේකේ තියෙනවා සමාධිය පිළිබඳව ප්‍රශ්න, සමාධිය පිළිබඳ උත්තර, සමාධිය පිළිබඳව එවකට පැබදිච්ච සමාජ තත්වය ගොඩක් ඒවා කියනවා. ඉතියේ දෙකම කිව්වට පස්සේ කෙනෙකුට ත්‍රිගමන සඳහා ඔය අංගුත්තර නිකායේ සංයුත නිකායේ විශේෂම කුද්දක නිකායේ විශාල ගැඹුරු සූත්‍ර ඉතාමත්ම කිලිවචන කීපකේ සඳහන් කරලා තියෙනවා. ඒක හරියට කියවනවා නම් කියනවා නම් තේරුම් ගන්නවා නම් දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියෝගෙනකොට තමයි අංගුත්තර නිකාය සංයුත්ත නිකායේ සූත්‍රයක සැකෙල්ල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සූත්‍රයක අන්තර්ගතය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ ආධ්‍යාත්මයට සම්බන්ධ කර ගන්න පුළුවන් වෙන්නේ. ත්‍රිපිටකයට සම්බන්ධ කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක කියවීම් ශාස්ත්‍රයේ අන්තිමට වගේ වැඩ. ඉතින් මේ වෙනකොට අවුරුදු 40 විතර කාලයක් ගිහි ඇත්තු පැවිදි ඇත්තෝ ගොඩාක් මේ සූත්‍ර කියවන තැනට අවිලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඒ අවුරුදු 34කට ඉස්සෙල්ලා බණකදීවත් කවදාකවත් සූත්‍රයක් මාතෘකාවට ගන්නෑ. ගන්නෙම ජාතක කතාවක් එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතාවක් මොනවා හරි පිනවන්න නලවන්න කියන කතා කියනවා මිසක් ආ ජීවිතයට අදාළ දේවල් බුදුජානකගේ දේශනාව කිසිම කල්පනා ගන්නකතියක් තිබුණා නෑ.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 ඒ තරම්ම කියවන. ඒගොල්ලෝ කියවන්නේ ඉතාමත්ම ගැඹුරින්. ඒ කුරාණය පිළිබඳව හැඟීමක් ඇතිව කරලා අඩුපාඩු හොයනකොට පේනවා මේක කියන මනුස්සය මොකටද මේ රණ්ඩු සරුවල් කරන්නේ මොකටද මේ නියවගන්නේ ඉතින් ඔක්කොම තියෙනවා කියලා. බෞද්ධ එදා ඉඳලම කියනවා අපි තමයි බුද්ධාම ලිවි අපි තමයි බුද්ධාම ලෝකෙට දුන්නේ අපි තමයි ධර්මද්වීපේ ඉන්නේ කියලා අපේ කට්ටිය තාම කුඩු විස්කාපුර හිලව් වගේ නියවගන්න. කොනිතලන් ඊර්ෂා කරනවා නලියනවා තේරෙන්නේ නැතුව වැඩ කරනවා. ඉතින් සෑය සූත්‍ර එළියට පැමිණීම බෞද්ධ දෙච්චර වාසිදායක වෙලා නැහැ. මොකද කවුරුත් දන්නවා මේක තියෙන්නේ මේකයි කියලා. හැබැයි බෞද්ධ දිතාව තදවල නින්දාවක් කරනවා මෙච්චර වටනකවත් තියදී කරන්නේ නැහැ කියලා. මේ රටවල ඉන්න විද්‍යාඥයෝත් ඒක කියනවා. මුස්ලිම් වගේ කට්ටියක් කියනවා. කතෝලික ජනතාව මේකෙන් පුළුවන් තරම් උපමා කතා උපමා අරගෙන ඒගොල්ලන්ගේ ධර්මයේ විස්තර කරන්න මේක පාවිච්චි කරනවා. අපි විතරක් බුරුවක් තේ හකුරු පැටවුවා වගේ මේක කරේ තියාගෙන ඔහේ ඇවිදිනවා අනන්තයේ තියෙන කියලා දන්නේ. ඒක නිසා ඒක හැබැයි ඒක මේ කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නැවෝන වෙලාවක පටන් ගන්නවා. ඕන වෙලාවක් කියවන්න පුළුවන්. කියලා බැලුවොත් තීරණ පටන් අර ගන්නවා. මේ වෙලේ රටවල් කරන මොන සොයා ගැනීමටත් වැඩිය මේ අවුරුදු 2600 ඉස්සෙල්ලා සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වචනසී ඔක්කොම දේශනා කරලා තියෙද්දී අපි අන්ධයෝ ආගේ කැලවල් වල දුවනවා. එහෙම නැත්නම් ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් හිම බැදිවල යන්නේ මංගුලා වූ එකෙකුසි.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 දැන් පටන් ගන්න පුළුවන්. කිසිසේත්ම ප්‍රමාණය නැහැ. ඒ නිසා කියවුවොත් වැසගත්තොත් ඒන පටන් අර ගන්නවා අපිට සුදුසුකම තිබිලා තියෙනවා. භව සම්පත්තිය තිබිලා තියෙනවා අපි යදිච්ච නැති එක ඒක අපේ කාලකන්නිකව. ඒක අපි කැඹිරිල්ල ඒ කාමයට ඇතුළට ගිහිල්ලා. ඒ නිසා මේවා අහලා මේවා කියවලා පශ්චාත්තාප වෙන්නේ නෙවෙයි මේ සූත්‍ර ලියලා තියෙන්නේ මේ බණ කියන්නේ ඔය කියලා හැකි සංඥාව ඇති කරගන්නයි. මට දැන් උනත් කර දැයිගෙන කිසිම බාධාවක් නැහැ කියලා දැනගන්නයි. ඉතින් ධර්මයේ දේශනාවේදී ඒකුත්‍යෂ්ඨ උනේ නැත්නම් ධර්ම දේශනාව අසාර්ථකයි. ධර්ම දේශනාව කිසි කෙනෙක් විම දාන්න කිසි කෙනෙකුට ඉදි කරන්න නෙවෙයි ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන් කියන අර සර්වචනාදී තියෙන විරුද්ධ භාවයේ හෙලිකරන්නයි හැම සූත්‍රයක්ම ලියවිලා තියෙන්නේ. එසා කිසියම් සූත්‍රයක් හොයාගන්න අමාරු අරුට ගාපම් මෝට ගාපම් අරක ටීචර් කරපම් අර කුට්ටිය කඩා ගන්න කියන මොකක්වත් නැහැ. බුදුමයි. අනික හැම කිසිම මේ වාගේ තියෙන දැනුමක එහෙම නැහැ කිය අරයට ගහන්න ඕනේ මෙයාට උදව් කරන්න, තෑගි දෙන්න ඕනේ. අරයට ඊර්ෂ්‍යා කරන මේකෙන් ගන්න ඕනේ කියලා අනිවාර්යයෙන් මේ දෙක තියෙනවා. මේක කිසිම තැනක නැහැ. එසා කියවලා බලනකොට පේනවා එච්චර විශාල මේ කිසිම පක්ෂයකට අහු නොවි ලියලා අවුරුදු 2600ක් පැවතිච්ච සත්‍යයක් ලෝකේ හොයනවා. ඒක මේ අපේ විනක්වත් වැඩිය ඒ ඒ යුගයක් ඒක බුදු දානසික අධිෂ්ඨාන ශක්තියක් ඒක. ඒක ධර්මතාවයක් ඒක. ඉතින් අපිට ඇහැකන තියෙනවා අපිට තියෙන වැඩ ගන්න.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 මේ හැම එකකම තියෙන සතිය උරුප්පල ගන්න ඕනේ. එතකොට අපි ඇත්තටම චුලසුඤ්ඤ සූත්‍රයත් සතියට සමාන්තරව ඉදිරියට යන්නේ. එහෙම නැත්නම් අපි යන ගමනේ එනත්නම් අපි කරගෙන යන ප්‍රතිපදාවේ අඩුපාඩු අක්ෂග්‍රාහී ගතියක් මේ වගේ තියෙනවා කියලා අපිට වැටහෙයි. ඒක නිසා උත්සාහ කරනවා මම මේක වැදගත් හැම තැනකටම ඒ සර්වචනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ නැත්නම් සත්‍ය උගන්වන තැන්වල දේවල් මේ සූත්‍රයේ අනිමාර්ථයෙන් කොච්චරක් කියලාද කියලා බලන්න.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 පූර්ව බුද්ධ ශාසනය කියලා සඳහන් කරන්නේ බුදුජානනාංශයේ බුදු වීමෙන් අවුරුදු 20ක් යනකම් කිසියම් විනය නීතියක් පනවලා නැහැ. කිසියම් ආරාම සේනාසන මොකක්වත් පනව බාර අරගෙනත් නැහැ. ගහින් ගහට කෙලෙන් කැලීර ගමන් කරපු ජීවිතයක් තිබිලා ඒ ජීවිතේට ඒ ඒ ජීවන රටාවට ඒ වකට පැවිදිච්ච හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම ලක් වෙනවා. අරුවචනාංශේ වගේ පාත්‍රය සුරු ගත්තා, ගිය තැනක ගියා, වනම් භාවනාවක් කරගත්තා, පින්ද පාතයක් කරගත්තා හිතිය මිස එතන එතන läග ගැනීමක් නැහැ, ටැග් ගැහිමක් නැහැ. මේ මගේ ගෝලයා කියලා ගෝල પરම්පරාවක් ඇදිලා නැහැ. මේ මම බුද්ධාමු ගන්නවා කියලා දෙයක් තිබිලා නැහැ. ඔය එකම දෙයක් තිබිලා තියෙන්නේ ඒ පැවිදි ජීවිතය ගත කරන ගමන් තමන්ගේ ඒ ආධ්‍යාත්මික දියුණුව හොයන. ඉතින් මේක මේක බොහෝ පිටිසකගේ පුද්ගලික ජීවන රටාව වෙලා තියෙනවා. ඒත් අපි පැවිද්දෝ කියලා කියනවා. ඉතින් සෑහෙන පිටසක් පැවිදිලා තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ කරලා තියෙන මේ කාටවත් ඉඟි නොවන තාලෙට ඊර්ෂ්‍යා නොවන තාලෙට මෙහෙම යනකොට යනකොට පූර්ව බුද්ධ ශාසනයේදී එච්චර සමීපව ආශ්‍රය කළා නැහැ. සර්වචන්නාංශයේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් විතර යනකම් සඳහන් කරන්නේ පූර්ව බුද්ධ ශාසනය කියලා. ඒ කාලේ සර්වචන්නාංශය කියලා විශේෂ සීනාසන අරණ්‍ය පිළිගැපියේ පූජා වෙලා තිබුණෙත් නැහැ. ඉෂ්ටිර උපස්ථායකෙක් හිටියෙත් නැහැ. චාරිකාවේ යමින් මේ ශාසන කටයුතු කරගෙන යනකොට ඒ කාලේ වස්වස පුතෙන් හරි විවිධයි. නමුත් පස්චිම බුද්ධ ශාසනය වෙනකොට ඔය ජේතවනාරාමයේ නැත්නම් පූර්වාරාමයේ වගේ ස්ථාන හදලා අනාථ බින්දික සිටුතුමා විසාකාමව උපාසිකාව වගේ අවුරුදු 25ම ගත කෙරේ ওই තැන් දෙකේ තමයි. ඒව නිකන් මේ ළඟින් අයින් යන තරම් දුර. ඉතින් ඒ නිසා ශාසනය පිහිටන්න ප්‍රතිෂ්ඨාවක් ලබන්න ගොඩක් පදනමක් වැටුණා. ඉතින් එතකොට මේ සංසිද්ධිය වෙන්න නිදාණය වෙන්නේ පසුබිම වෙන්නේ මේ පූර්වාරාමයේ. ඒ කියන්නේ විසාකා බහෝපාතිකා විසින් පූජා කරන පූර්වාරාමයේදී. අන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක හැන්දෑවේ සර්වචනාංශේ හම්බ වෙලා කතා කරනවා කියන භාවනා ඉවර වෙලා කියලා සර්වචනාංශත් එක්ක මේ පුද්ගලිකව දෙපසක් සල්ලාපයක් ඇති වෙච්ච වෙලාවේ පරිසංශට වැඳලා කතා කරනවා මට මතකයි දවසක් අපි ශාක්‍ය ජනපදයේ ඉඳද්දී නෑ බුදුරජාන් වහන්සේ ළඟදී මට ඇහුණා නැත්තම් කියන්නක් මට ඇහුණා මම ඒක හිතේ තියාගත්තා බුදුරජාණන් වහන්සේ ගොඩක් මේ ශුන්්‍යතා විහෙරේන ශුන්්‍යත විහෙරණෙන් බහුල කොට වසනවා කියලා කතාවක්. ඉතින් ඒක මම මට ඇහුණා හරිද? මං ඉති කියාගත්ත හරිද? මං මේක වටහාගත්ත හරිද කියලා. මේ වෙච්ච සිද්ධියක් ගැන පරණ බුදුරජාන් වහන්සේ සඳහන් කරපු වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේ මතු කරනවා දැන් ඉන්නේ සාක්ෂි ජනපදේ නෙවෙයි දැන් ඉන්නේ පූර්වාරාමේ බුදුරජාන් වහන්සේ කියනවා මං අහගෙන මම බොහෝ කොට ශූන්‍යතා විහරේන ආනන්ද ඒතරයි බහුලං විහරාමි කියලා මම බොහෝ කොට ශූන්‍යතා විහරණයෙන් බහුල කොට වාසය කරනවායි කියලා ඒ දේ ආබුදේ ස්වාමීන් වහන්සේ මට මේ ඇහුණා හරිද එහෙම නැත්නම් මං හිතුවා හරිද මේක දරාගත්ත හරිද කියලා. මේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ වක්‍රෝත්තියෙන් මේ ශූන්‍යතා විහරණය කියන එක පිළිබඳව අපි වෙනුවෙන් පොඩි විග්‍රහයක් ඉල්ලනවා. අරුවචනාංශයෙන් පොඩි සාරවත්න විග්‍රහයක් ඉල්ලන්න කතා සිද්ධියක් තමයි මතක කරලා ගන්න. ඉතින් ඒ වෙලාවේ සර්වචන් වහන්සේත් ඒකටම පේ වෙලා වගේ ඒකටම යාවෙලා වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු කතාව සහතික කරනවා. තග්ගතේ තං ආනන්ද. ආනන්ද ඒක එහෙමම ලවයි. සුසුතං. මේක හොඳට අහගෙන ඉඳලා තියෙනවා. ඒ මත සුමනසිකතං. හිතලා තියෙනවා මේ කවදා හරි මම ලොකු ස්වාමීන් අහගන්නවා බුදුහාමුදුරගෙන් අහගන්නවා කියලා මේක හිතේ මානසිකාරයක් පවත්ලා තියෙනවා. සුපරිධාර්ජං. ඒ වචනේ එහෙමම දරාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔය කියපු කාරණාව බුද්ධ ඥානසේ අනුමත කරනවා කියන එක. ඉතින් ඒක හොඳ පදනමක් සකස් කරනවා මේ සූත්‍රේ විකාශ වෙන්න එහෙම නැත්නම් මාතෘකාවට බැහැ ගන්න. ඉතින් අපි ඉන්නේ දැන් අවුරුදු ඊට වැඩි 2500 2600කට පස්සේනේ. අපි දැන් ඉන්නේ සිඩ්නි නගරේනේ. ඉතින් මේ කතන්දරේ මේ පසුබිම මේ කතා සංවාපේ නැති වුණොත් අපිට මේ කෙලින්ම ওই ශුන්‍යතා විහරණය ඒ වගේ දේවල් වලට ගියාම අපිට හිතා ගන්න බෑ ඒකේ ඒ කාලෙ වෙච්ච ඒවා ඉතින් අපිට ඒක අදාළ නෑනේ කියලා අපි ඒක දුරස් කර ගන්න හදනවා ඒ නිසා සූත්‍ර පිටකයේ තියෙන අමුතුම ලස්සන ස්වභාවයක් ඒකට කියන්නේ නිදානයක් තියෙනවා හැම වෙලාවෙම මේ මොන පද නෙමේ මොන පසුබිමේ මොන වාතාවරණයකද මේක ගියේ කියන එක අපි අර ගන්නවා ඒ වාතාවරණයට අපේ හිත ගෙනියනවා ඉතින් ඒක මනුස්ස ගතියක් ස්වභාවික දෙයක්. මේ සූත්‍ර පිටකෙන් එහාට ඔය වගේ ඒ නිදානයක් දක්වන්න පුළුවන් වෙනවනම් තියෙන්නේ ශාසනයේ විනය පිටකේ විතරයි. අනෙකුත් සුද්ධ ලියවිලි අරගෙන බැලුවොත් එනනම් අභිධර්මයේ අරගෙන බැලුවොත් ඒවට ඔය වගේ ලස්සන නිදානයක් නැහැ. ඒක ඔක්කොම මේ ඔක්කොම গুপ্ত තාලෙට පටන් අරගන්න. අමුතු තාලවල වලට තමයි කියන්නේ දෙයන්නාසි ලෝකෙම ආපු හැටි. ඒක පහට දඩස් කාලා ඒ බයිබලේ පටන් අරගන්න. එහෙම නැත්නම් මහායාන බුද්ධ ආගමේ ඒ තියෙන සූත්‍රයක් පටන් ගන්න ඉස්සෙල්ලා පුදුමාකාර ලස්සන গুপ্ত දේවල් පෙන්වන්න පටන් ගන්නවා. අහස දෙදරනවා කළු වෙනවා අකුණක් ගහනවා ගහගම අහස පුපුරලා ඒ පාට පිටරක ඔයක් වැටෙනවා වැටලා පුපුරලා පුපුරලා පෙරලා පෙරලා පෙරලා ඈතට ගියන්සේක පුපුරලා ඒකෙන් එනවා අධිමානස සහිත බලවේගය සහිත මිනිස්සේ ඇවිල්ලිවල ඕන කතන්දේ පටන් ගන්නවා ඉතින් ඔය වාසේ සුරංගනා කතාවට ගොඩක් පදනම් වෙලා තියෙනවා ඒක ගොඩක් ඔය මේ ජාතක කතා වගේ වෙන හැම ආගම් වලම තියෙන ඒ ඔක්කොම පටන් ගන්නනේ මිස්ටික් එකකින් ඔක්කොම පටන් අරගන්නේ මොකද්ද গুপ্ত ක්‍රමයකට. මිනිස්සු හරි ආසයි. අපි නිදා ගන්න යනකොට පොඩි උන්ට සුරකට කතා කියන්නේ. නමුත් මේ මේ සූත්‍ර පිටකයේ විදේ පිටකයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක වෙරිෆයි කරන්න පුළුවන්. මේ බුදුරජාණන් අහවල් තැන දැන් ඉන්නේ. කතා කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. වෙච්ච සිද්ධිය අතරයි. ඉතින් අන්නේ වෙයි පේනවා මේක පොළොව වෙච්ච සිද්ධ විත්‍යක්. අහසේවත් ප්‍රබන්ධයක්වත් එහෙම නැත්නම් গুপ্ত කතාවක් නැහැ. හැබැයි සූත්‍රය කියවගෙන යනකොට මේ ශූන්‍යතාවය කියනකොට අපි ඉබේම গুপ্ত ධනයට අරගෙනත් යනවා. අරගෙන යන්නේ මේ පොළවේ ඉඳලා. දන්න දැනකින් පටන් අරගෙන තියෙනවා. පේන දැනකින් පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක තමයි සයන්ස් කියන එකේ මූලිකම ටෙනන්ට් එක. සයන්ස් පටන් ගන්නවා නම් ඒක වෙරිෆයබල්. ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. මේ සමේ පළවෙනිම විද්‍යාඥයා බුදුජානක වහන්සේ. ඇත්තටම කියනවා නම් මේක බුදුජාන් වහන්සේගේ සර්වඥතා ඥානය නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානයට වඩා යමක් වාර්තා කරනකොට රිසර්ච් පේපර් එකක් ලියනකොට ඒකේ අපි ඔබ්ජෙක්ටිව්ස් ලියන්න ඕනේ. ඊළඟ එක පාවිච්චි කරන වචන ටික කියන්න ඕනේ. කියලා මෙන්න මේකයි ප්‍රූව් කරන්න හදන්නේ මේකයි ඩිස්ප්‍රූව් කරන්න හදන්නේ කියලා thesis and antithesis ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි රිසර්ච් එකක් කරලා අපි ඒක ප්‍රූව් කරනවා. එහෙම නැත්නම් ඩිස්ප්‍රූව් කරනවා. ඒකට ඕන කෙනෙකුට මේ පේපර් එක දිහා බලලා ඒක නැවත කරලා මේ මනුස්සයා හිතලුවක් කියලා කියනවාද? නැත්නම් කාට හරි මේක පරිශන කළා බලන්න පුළුවන්ද කියන එක තමයි අපි අද නවීන විද්‍යාවේ කාරණා දෙකයි තියෙන්නේ. එකක් තමයි කවුරු කරුවත් මේ ප්‍රතිඵල ලැබෙන්න ඕනේ ඕන තරම් රිසර්ච් කර කර බලන්න පුළුවන්. මේ ඉදා එයාට විතරක් හරියා දැන් අපිට බෑ. ඒ කතාව විද්‍යාවේ බෑ. හැබැයි ඒකේ පදනම තමයි මේ සූත්‍ර පිටකයේ ඕනම තැනක නිදානයක් තියෙන්නේ. දැන් අපි මේ මෙච්චෙක් වෙලා වෙලා ගත කෙරුවේ මේ ශුන්‍යතා බහුල විහරණයට නිදානය කොහොමද හටගත්තේ කියලා බලන්න. ඒක නිසා අද බුද්ධ ධර්ම ඇතුළේ ගොඩාක් গুপ্ত දේවල් රිංගගෙන තියෙනවා. එක එක විදිහට මේ බුද්ධ ධර්මයට ජග් ගන්න හදනවා. ඒ වගේ නැති මේ ගූඪ දේවල් එක්ක. গুপ্ত දේවල්. ඒව නෑ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් අපි මේ ජීවිතේ පූජා කරලා භාවනා කරනකොට එහෙම කවුරුත් කියන සුරංගනා කතා එක්ක යන්න බෑ. සමහරු කැමැතිද සුරංගනා කතා වලට. මේ බබාල දෙයියනකොට සුරංගනා කතා කියනවනේ. මේ බබා දෙයියන. ඒ නිදි කරවන්න නෙයි. මේක තියෙන්නේ අවදි කරවන්න. මේක තියෙන්නේ ප්‍රබුද්ධ කරවන්න. අපි මඩේට ප්‍රමාදයට ලක් කරන්න නෙවෙයි. අද මුළු බුද්ධ ආගම සොරංගන කතාවක් වෙලා. එහෙම නැත්නම් ප්‍රබන්ධයක් වෙලා. ඒ ප්‍රබන්ධ කියන කට්ටිය හරි ජනප්‍රිය වෙලා තියෙනවා. ඒගොල්ල පිටිපස්ස යන කට්ටියත් අප්පුඩි ගගා ඉවත් කරගෙන යනවා. හැබැයි මේක නැති කරන්න බෑ. බුදු මේක හරි ලස්සන පදනමක පටන් අරගන්නේ. ඉතින් ඒකේ එක අංශයක් තමයි මේ වගේ සූත්‍ර කවදාවත් බනකට ගන්නෑ. අපි මේදී ওই බණ භාවනාවට ගන්න වෙලාවට ගත්ත මිසක් කවදාකවත් ඕගලගේ මතකයේ අවශ්‍ය ලබන්න මේ ශුන්්‍යත සූත්‍රයෙන් බණක් කියනවා රේඩියෝ එකකින් අහලා තියෙනවද තොරණක් ගහලා තියෙනවද ගමක වංශල කතා කරලා තියෙනවද කරන්නේ ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ මිනිස්සුගේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ආසාවල් සම්පූර්ණ කරලා ආධ්‍යාත්මික පැත්ත තමයි හැබැයි මේ නැලවිලි තමයි මේ සුරංගනා කතා තමයි තියෙන්නේ ඉතින් ඒක මේ බුද්ධ ආගමේ නම් අපිට කොහෙන් හරි හාරලා හාරලා වගේ ඉන්ටර්නෙට් ලා මැනිකක් හොයන්න පුළුවන් වෙන අනික් මම මේවා කිව්වට තරහ වෙන්න එපා. ඔය කියන මොන්නම සුද්ධ ලිවිල්ලක් කියලා බැලුවත් ඒක කිසිම තැනක වෙරිෆයි කරන්න පුළුවන් දෙයක් නැහැ. මම පුළුවන් තරම් උත්සාහ කරලා බැලුවා. ඒ අනික සුද්ධ ලිවිලි කියන්නේ කරුණු තියෙනවා. හැබැයි ආරම්භය කොහෙද කියලා බැලුවොත් ගුඪ දෙයක් තියෙනවා. গুপ্ত දෙයක් තියෙනවා. මැද කාරණාවක් තියෙනවා. බලන්න මේකට අදහන්න විතරයි තියෙන්නේ. හැබැයි මේ කොයි වෙලාවකවත් ඒක පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කරලා බලන එක සර්වප්‍රදාරි දෙවියන් වහන්සේ තරහ වෙන වැඩක්. යම් විදිහකට ඒ කියලා තියෙන දේක් පරීක්ෂා කරන්න ගියොත් සදාකාලික අපායට යොමු කරලා තියෙනවා. ඒ තමයි මේ සුද්ධ ජීවිතයේ තියෙන දේ. ඒගොල්ලෝ ඒ ඒ ධර්ම විතරමයි පිට දේවල් හොයන්නත් එපා, කොණිත්තන්නත් එපා, පවුරු ගන්නත් එපා, gediy පිටින් කාපක් කියලා. සරුවචනාංශයේ මේ වගේ අත්දැකියකී අත්දැකීමක් ඉඳලා තමන් වහන්සේ වශයෙන් ඒ සාක්ෂාත් කරගෙන නැත්නම් සර්වඥතාඥානය ලැබලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සමීපස්ස ඇත්තන්ටත් මේක යම් විදියකට sannivedanaya කරලා ඒක ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. ආර්ය වෝහාරය කියලා එකට කියන්නේ. අද තියෙන අධ්‍යාපනයේ 100ට 100ක්ම ඊට විරුද්ධයි. ඒක ඕන තැනක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කිසිම ආර්යවක තියක් ඇත්තෙත් නැහැ. විවහාරයේ තියෙන්නේ මේ එක එක කුණු අර හොයාගත්ත එක ඔය පිටි ගාහනේ ගහලා ඔය තියෙන ලොකු ෆොටෝ. බුදුන් දැකලවත් නැහැ ධර්මයක් අහලවත් නැහැ. ඒගොල්ලෝ ගත්තහම නිකන් මේ අමුතුම සත්තු జాතියක් වෙලා තියෙනවා. අපි බ්‍රිස්බේන් වල ඉන්නකොට මේ ෆොටෝ පොලිමම තියෙන ඉස්සරහ මම බණ කියනකොට මට ඉස්සරහ පේනවා. අමුතු කෝට් ඇඳගෙන අමුතු විභූෂණ දාගෙන බුද්ධ අම්මේ අපායට ඇඳලා ඇති කළා වගේ හරියට අර ලෙඩේ කොපරේෂන් තියටර් යන ඉස්සර වෙනම ඇඳුමක් අඳන්නේ මොහොත් අපායට යන ඉස්සර ඇඳුම අඳනවා ඔගොල්ලොත් ඉඳලා ඉත ඇඳලා කියුවා ඒ මොකක්වත් අවශ්‍ය නැහැ ඒක කොහොමේ බාහිරේ පොත්තේ සුද විතරයි ඇතුලේ මොකුත් නැහැ නැති කට්ටිය තමයි මේ බාහිරේ මේ ආලවට්ටම් දාගෙන ඔප දාගෙන අනම්මනසෙල් ලඟන බුදු ජානසෙ මොකොත් නැහැ වෙච්ච දේ කියනවා ඌ ආනන්ද ඔය අහලා කියනවා හරි මානසිකාරය කියන්නේ කවදාද මම මේක බුදුහාමෙන් අහගන්නවා කියලා. ඒක හොඳට දරාගෙනත් ඉඳලා තියෙනවා. හරි. දැන් තියෙනවානේ වදනමක් අපි කතා කරන්න දන්නේ මේ ශුන්‍යතා විරේණ බහුලං විරාමි කියන කතාව. ඉතින් මේ අපි මුළු දවස් 5ක් 7ක් තුලම අපි ගන්න ගන්න මේ පුංචි කාරණාව. පුංචි නෑ. ඒ බුදුජානනාංශයේ සඳහන් කරන ඒ ශුන්්‍යතා විහෙරෙන බෞලං විරාම. දැන් අපි ආධ්‍යාත්මික විතරතර ජීවිතය කියන්නේ කක්කපිලිච්ච ජීවිතයක් නේ. පුදුමාකාරීච ඉවයි හිස් කරන එක තමයි මේ ශුන්‍ය කරනවා කියලා කියන්නේ. අපි ගෙවල් වෙනකොට හම්බ කරනවා කියලා කියන්නේ. ඒ හම්බ කරනවා කියන වචනේ තනි වචනේ තමයි සාසත්‍ය සංස්කාර කියන වචනේ. සංස්කාර කියන වචන අර්ථ රාශියක් තියෙනවා රැස් කරනවා මගේ කියා ගන්නවා adjust කරනවා හදනවා හැම වෙලාවෙම පිළිසකර කරනවා අවිද්‍යාවට බැල මෙහෙ කරකම් මේ බැල මෙහෙවරකම් කරනවා ඒකල අපේ විඥානය රවට්ටනවා අවිද්‍යාවච්ච සංකාර සංකාරවච්ච විඥාන ඉතින් එහෙව් පරිසරයක ඇවිත් අපට මේ බුදුරජාන් වහන්සේගේ උත්තරමේ දේශනා කරන මේ ශූන්‍යතාවය නැත්නම් ශුන්‍යතාව විහෙරෙන කිව්වා මේ ජීවිතයට සම්බන්ධ කරන්නේ තේරුම් ගන්න පුළුවන් දෙයක් කියන එක අපි විරුද්ධව තියාගමු. අපි උත්සාහ කරමු බුදුජාන්සේ මේ වගේ ඉතාම ගැඹුරු දෙයක් කොහොමද මේ පියවරෙන් පියවරට රසරුන් කෙලික පොත්ත ගලවන්න වගේ කේල් ගහක පොත්ත අරින්න වගේ ටික ටික ටික ටික අරගෙන යන්නේ මේ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක. එනතො මේක මේ දිව්‍යඥාන විදිහින් තෝරාගත්ත අයට විතරක් වැටෙන අමුතු ධර්මතාවය කියලා. ඒ නිසා අපිට අහලා යම් ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. අපි ඒක කියනවා සුත්තම ඥානය කියලා පොතේ දැනම කියලා. එහෙම නැත්නම් බහුසුත භාවය කියලා. ඒක තමයි අපි මේ දවස්වල පැයක් ගන්න. ඔව් සමාහයකට ඒක චින්තාමය ඥාන වශයෙන් අර ආනන්ද සාංශකල වගේ සුමනසිකාරණ මානසිකාරයට පිට නංග ගන්න පුළුවන් මේ කරන්න පුළුවන් දෙයක්ද මේ කතා කරන්නේ වෙන්න පුළුවන් දෙයක්ද කියලා සමහර මේ මේ කණින් යවුවා ඒ කණින් අතහැරියා නෙවෙයි ඒක ආකාර පරිවිතක් වලට දාලා බලනවා. එහෙම නැත්නම් අනුමාන ඥාන වලට දාලා බලනවා. ණය විපස්සනාට දාලා බලනවා. මොකද අපි හැම කෙනාටම යම් දැනුම් සම්භාරයක් තියෙනවානේ, මිනුම් කෝදුවක් තියෙනවානේ. ඉතින් සමහරෙකුට සුතම ඥානෙ නතර වෙන්නේ ඒකයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුජානක ශික්ෂණේ වචනේ තියෙන සුසුතං සුමනසිකාරා අහල මනක කෙරුවා නම් අද මේ ප්‍රශ්නේ අහන්න බෑනේ ඒක මොකක් හරි ගැඹුරක් තියෙනවා මට දහගන්න බැරි වුණා. අද අහන්න ඕන කියලා මේ මනසිකාරයේ නැත්නම් ඒක අපි සුණාත ධාරේත චරාත ධම්මේ කියලා කියනවානේ. මේ අහපු දේ ධාරණ කරගන්නවා. ඒ ධාරණ ශක්තිය තමයි අපේ ජීවිතේ කොඳු වැට පෙළට එකතු වෙන්නේ. අරුව පමණේ මුකුත් යන්නේ නැහැ. අවන දෙයෙන් බොහොම සුළු ප්‍රදේශයයි අපේ හිතේ හිටවදින්නේ මේක නම් මොකක් හරි ඇතුලක් ඇති. ගැඹුරක් ඇති කියලා අපිට තේරෙනවා. ඒකට <clears throat> සුමනසිකාරම් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. එනතම් චින්තාමය ඥාන කියලා කියනවා, ණය විපස්සනාව කියලා කියනවා, අනුමාන ඥාන කියලා කියනවා, deductive knowledge කියලා කියනවා, එහෙම නැත්නම් inferential knowledge කියලා කියනවා. ඒක අපි නිදාගත්තට පස්සේ ඕකෙදී හිතේ වැඩ කරනවා. කලබල තියෙන වෙලාවෙ නම් කියන දේ අමතක වෙලා. අත ඔක්කොම අමතක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා <clears throat> අපි මොන දෙයක් ඇහුවත් පැය 24ක් යනකොට අඩු ගන්න 150ක් හැලෙනවායි කියලා. අවුරුදු 100ක් යනකොට 100%ක්ම හැලෙනවා. ඒකයි මේ අධ්‍යාපනයේ මෙච්චර ප්‍රශ්න. අපිට පන්ති කියනවා ඊට පස්සේ විභාගයේදී අහනවා ඔන්න මතක නැහැ. ලකුණු 50 ගත්තොත් ක්‍රෙඩිට් පාස් එකක් හම්බෙනවා. ලකුණු 30ක් හම්බුනොත් සාමාන්‍ය පාස් එකක් හම්බෙනවා. දැන් නම් මම දන්නේ ලකුණු දෙන ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ගුරුවරු දන්න ක්‍රමයට අපිට ඒක මතක තබාගෙන ඉස්සලා ටීචින් ටෙක්නික් දාලා ඕවේ ප්‍රොජෙක්ටර්ස් දාලා ඕඩියෝ විෂුවල් දාලා নানা ප්‍රක්‍රම වලට කරනවා. හැබැයි කියන්නේ ඒ විදිහට අපිට පෙන්වන්නදනේ වෙරිෆයි කරන්න පුළුවන් එකක්ද නැද්ද කියන එක ගුරුවරයා ගෝලයාගේ මනසින් මකලා දානවා. මං කියන දහපන් ප්‍රශ්න පත්‍රෙට උත්තර දීපන් ලකුණු විභාගේ පාස් කරපුවා ඊට පස්සේ උඹතුරු වෙන්නේ මොකද දන්නවද? පාස් වෙන්න වෙන්න ගුරුවරයා කෙරෙහි තියෙන ගෞරවය අඩු වෙන්න පටන් ගන්නවා. මතකේ තියෙන තියෙන ගුරුවරයා කෙරෙහි ගෞරවය අඩු වෙන්න පටන් ගන්නවා. බයලජ්ජා දෙක අයින් වෙනවා. ඒක මේ අද අධ්‍යාපන කියන තියෙන බරපතල පිළිකාවක්. ඒක බුදුරජාන් වහන්සේ කෙරේ වෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ උඹත් බහැලා උඹත් කරලා බලපන් කරනකොට තේරෙනවා අපි මෙතෙක් කල් බැඳ මේ මැටි බුදු පිළිමයයි ඒ වගේම බුදුජානක මේ කියන්න හදන දේ එහෙම ආවට ගියාට මේ සුතමේ ඥාණයෙන් විතරක් ගන්න බෑ. ඒක ඊට පස්සේ අර විදිහට මානසිකාරය පවත් ගන්න. ඊට පස්සේ යනවා ජීවත් වෙන්න. ඉතින් අදාපින් එයාටම ජීවත් වෙන සුළු පිටකටයි වෙලාන්නේ. අපි කියනවා නිවාසික භාවනා කියන පිරිසක් නේ අපි. අපි ඒකට නැවත නැවතත් මේ වාහනවා. ඒකෙල්ල අපේ චින්තන රටාවක් තියෙනවානේ. ආකාර පරිවිතක්ක කියලා කියන එක. ඉතින් අපි තනි තනියම ඔක වමාරලා කරනවා. ඊට පස්සේ තමයි අපිට මේ භාවනාවට තල්ලුවක් එනත අපේ ජීවිතයේ අප්ලිෆ්ට්මන්ට් එකක් කියලා කියන්නේ විසුද්ධියක් කියලා කියන්නේ එහෙම නැත්නම් ජීවිතේ මේ පෘථග්ජන භූමියේ ඉඳලා ඔසවා තැබීමක් වෙන්නේ පෘථග්ජන භූමියේ ඉන්න එක කියන්නේ අන්ධ පෘථග්ජන කියලා ඇස් දෙක තිබුණට පොට්ටක් ඒත් මේ වගේ දෙයකට සම්බන්ධ වුණාට පස්සේ කියනවා මේ පප්පුරිසෝ කියලා මේ සුතවත් සත්පුරුෂයෝ කියලා. ඒගොල්ලන්ට පේනවා මේ උඟ දෙනෙක් අහන්න කැමති මයිකල් ජැක්සන්ට කැමති අරම නැති උඟක් තියෙන මියුසික් වැඩ. නැත්නම් මේක ටිකක් වෙනස්. ඒගොල්ලෝ තමන්ගේ ආත්මය සුද්ධ කරගන්න නැත්නම් නිවන් දකින්න එහෙම නැත්නම් බුදුජානකේ යම් අදහසක් ඇතුව මේ ශාසනය ඇති කරාද ඒක සඳහා යන්න ඕනේ කියලා ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් මේ පිළිස හරි පොඩ්ඩයි. ඒක හිතන්න එපා මේ ආන ඔක්කොමලා ඔය මේ ධර්ම ශක්තිය තියෙන කට්ටිය කියන. අපි තුනත් ගොඩාක් දේවල් ලැබුණාට අපි රුචි දේ විතරයි අපි ඉරහන් කරලා තියාගෙන ඉන්නේ. ඒ නිසා සුසුතං සෝමනසිකාරං මේ කාරණා දෙක හැම තැනදීම බුදුරජාණන්සේ බණක් කියන්නේ දෙනවා. දේශිසාමි සාදුකං සුණාත මනසිකරෝත කියලා බුදුරජාණන්සේ පොඩි හින්ට් එකක් ගහලා තමයි බණක් කියන්නේ. මහණෙනි මම දේශනා කරන්න හදන්නේ එළවසිජී මහපල්ලා සුනාත සාදුකම් මනසිකරෝත. දේශිසාමි කියලා නිකන් පොඩි පොඩි කික් එකක් දෙනවා. පොඩි ඉන්ජෙක්ෂන් එකක් දීලා තමයි බන පටන් අරගන්නේ. ඉතින් මේ ළඟදිත් ඒක මට මාතෘකාවට කතා කරන්න දුනා එක්කෙනෙක් කියනවා සාන්තේ කියන්න හිතනකොට ඇහුවේ නැතුණත් කන්න බන කියන්න හිතනවා කියලා. මොකද මේ පිස්සු ගෙලින් දෙපා සාසනෙත් එක්ක මේ ධර්මයත් එක්ක ඔබට ආරාධනාවක් ආවේ නැත්නම් බනක් කියන්න එපා. කිව්වොත් උඹට ආපත්‍ය සිද්ධ වෙනවා. අපි කවුරු හරි පැවිද්දට ගත්තොත් පැවිදි වෙලා සාමනීර කරපු ගමන් බණ කියන්න පුළුවන් ස්ථාන 20ක් විතර වගේ කියලා දෙනවා. මේ මේ தත්ත නැතුව බණ කියන්න එපා. ඒකයි කියන්නේ තොප්පි දාන්න එපා, සපත්තු දාන්න එපා. ඒකට පේ වෙලා හිටියේ නැත්නම් කට්ටිය ඒ කට්ටියට බණ වක් කරන්න ගිය රේඩියෝ එකේ ඒගොල්ලන්ට බණ වක් කරන්න ගිය ටෙලිවිෂන් එකේ බණ කියන කෙනාට යාපත්‍ය සිද්ධ වෙනවා. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඔය කුස්සිය කියලා හරියන්නේ නැහැ. ඒකද ඒ දැනක තියෙන්න ඕන. නැත්නම් ඒ ධාතුන් වහන්සේලා චුත වෙලා යනවා. ඉතින් ධර්මයක් දේශනා කරන්න ඉස්සෙල්ලා සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ ගුරුතන්හි ලබා තබාගත් ධර්මයට ගෞරව කළ කියන්නේ මහණි මම මේ බණ කියන්නයි හදන්නේ සාදුකං සුණාත මනසතරෝත භාෂිස්සාමි. ඒක හරියට පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා ස්පීකර්ට කතා කරලා වෙලාවක් කරන එයා කතා කරන ස්පීකර්ටනේ ඉන්න සමාජිකට කේන්ද්‍රීයව කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය සභාවක නම් සභාපතිතුමනි කියලා අපි ආමන්ත්‍රණය කරලානේ සභාවේ අවධානය ගන්න අපි ළඟට. ඒව නැති දේවල් වලට තමයි සම්පප්පලාප කියලා කියන්නේ. ඒව නිකන් කච කච. තාකවත් වැඩක් වෙන්නේ. මෙහෙම කෙරුවත් වැඩන වෙන වෙලාවල් තියෙනවා. නමුත් මෙතෙන් හොඳ ඒකට පරිසරය හදලා නිකන් හරියට ඔපරේෂන් එකේ ඉස්සෙල්ලා ලේඩා ඇනස්තයිස් කරලා ඩිසින්ෆෙක්ට් කරලා ඉක්විප්මන්ට් ඩිසින්ෆෙක්ට් කරලා නර්ස් නු ඩිසින්ෆෙක්ට් කරලා මුළු තියටර් එකම ඩිසින්ෆෙක්ට් කරලා කරන්නේ නැතුව අපි ඔපරේෂන් එක පටන් ගන්නෑ ජීවිතය හරි බරක් තියෙනවා බන අහන්නගේ සහ බන කියන්නගේ වැඩි වගකීම තියෙන බන කියන්නට බන කියනකොට කවුරු හරි පිස්සු කෙලියොත් අහුම්කන් නොදුන්නොත් ඒ තියෙද්දි බණ කියන්නේ ගිහිල්ලා අරගෙන හිතේ තියාගෙන ඉපු අමාරු දෙයක් කියලා පෞත් සිද්ධ කරගන්න. මේ ලස්සන පුංචි කතාවක් තියෙනවා මේ කට්ටිය දැන් වෙන දීර්ය තේකිරිතා පුංචි කතාවක් කිව්වොත් මම දවසක මේ පන්සලට යනවා කට්ටිය බෝධි පූජාව තියලා මේ හදලා කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉන්නවලු දාන ශාලාවේ මේ භාවනා ශාලාව සමාවෙන්ද බණ ශාලාවේ බණහන්. කුමාරතුමන්දාස මහත්තයා කාමරේට එළිපැත්තට ඇවිල්ලා බලනකොට මුළු ශාලාව පුරාම පහන් පත්තු කරලා මේ බුදුගේ ඇතුලේ බුද්ධ පූජාවක් තියෙන මලුත් කියලා පහනොත් පත්තු කරලා බුදුආහට හුස්ම ගට ගන්න බැරිලු ඇතුලේ හුදුම් පිළිලලු. අර බුද්ධ පූජාවකේ කූඹි වහලා බහිලා යන්නත් බෑ මුළු එකේ මල් පුරවලා. ඊට පස්සේ පිටපස්සට කකුලක් අරගෙන පස්සට ගියා. එතන බුදුරජාණන් කියවලු මොකද සිල් කුමාරතුම කකුලක් පස්සට ගත්තේ. ඊට පස්සේ ගොල්ලෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ කෙනෙක් ගියා. හිර කාර්යයකටවත් මෙහෙම කරන්න වටින බෑනේ දොරවල් ඔක්කොම වහලා පහම්පත්තු කරලා හඳු කුරුපත්තු කරලා මල් පුරවලා පාර පාංගකු මේ බුද්ධ පූජාවේක පුරාවට ඌඩි වහලා මොකද්ද බුදුහන් කරපු වැරද්ද මේ හිර කරන හිර කඳවුර දාලා හඳු කුරු ගහන්නේ. මට හරි කනගාටුයි මේ කරනවා ටික නෑ නෑ කුමාරතුංග ඔබට මතක නැද්ද මම අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා උවිත එළිය කරදර ඉඳලා තියෙනවා කියලා ඒ නිසා ඔබ ඉත් නරක කරගන්න එපා මට කනගාටු වන්නට බොනසාලායි මං කිව්වා මං කිව්වා කියලා පච කියන හාමුදුරුවෝ කියනකොට නම් මට හරි කනගාටුයි කිව්වා අද අපි ඉන්නේ අවුරුදු 2600ක් ඔන්නෝ පට්ට ගැහිච්ච පච තොගේක අපි වටා බන කියලා හිතාගෙන ඉන්නේ. නමුත් හරියට හොයාගෙන යනවා නම් බුද්ධ දේශනාවේ තියෙන මැණික් ඒ ගර කටයුතු දේවල් ඒක දෙවියන් විසින් අරසා කරලා තියෙනවා. සත්පුරුෂයන් විසින් අරසා කරලා තියෙනවා. ඒකට අපි තේ වේලා ගියොත් අපිට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අන්න ඒ වගේ කෘත්‍යකට පොඩි අනුග්‍රහයක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ වෙන්නේ අපි වගේ අය වෙනුවෙන් මේ වගේ වචන මාතෘකාවක් බුදුහාමුදුරන්ට යෝජනා කරලා බුදුහාමුදුරුවෝ කියපු දෙයක් මේක මාතෘකාවට ගන්න. ආනන්ද හමුදුත්නේ පොඩ්ඩක් භාවනා කරලා. වෙනු සර්වචන් ආංශේ චන්දාවේ ප්‍රතිසල්ලාමේ ඉඳලා තියෙනවා. ආනන්ද හමුදුර හරියට දන්නවනේ මේ මේ වෙලාවට මේ ඇනේට මේ මිටියෙන් ගහන්න ඕනේ කියලා. ඉතින් දැන් කතාව පටන් ගන්නවා. නිසා අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ වැඩියොත් වෙසක් දවසක එහෙම ලංකාවට ආපු නැවෙන්නේ අය ආපහු. මේ කරන විකාරේ දාගෙන පොල්කටු මාලේ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ බුදු සාසන අමාත්‍යංශය අනුග්‍රහය ලැබෙන්නේ ත්‍රිවිධ නිකාය අනුග්‍රහය ලැබෙන්නේ දුකෝදත් මේ කල්ලිකාර මිනිස්සු කරන දේවල් ඒකට වැඩි සෙනග යන තැන බලන්නකෝ මේකේම නෙවෙයි. මේ කියන්නේ නැහැ ඒක සම්පූර්ණ අනිපැත්ත ශූන්‍යතාවය ගැන දෙන්නයි සම්බන්ධ වෙන්නේ කතානායක සහ කතා මේ ධර්මයේ බණ්ඩාරාමේ ධර්ම ස්වාමි ස්වාමීන් වහන්සේ කතානායකයා විතරයි ඉන්නේ. ඉතින් අපි අනවා මම උත්සාහ කරනවා දන්න ප්‍රමාණයෙන් අපි මේක පොඩ්ඩක් පොඩ්ඩක් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. එතකොට බුදුජානනාංශේ මේ ශුන්‍යතා විහරණය කියන එක දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට පොත්ත පොත්ත ගලව ගලව පෙන්නනවා. මේක හොඳට මතක තියාගෙන ඉන්න මේ කේවල ශූන්‍යතාවයක් ගැන නෙවෙයි කතා කරන්නේ සාපේක්ෂ ශූන්‍යතාවයක් ගැන. මේකට ඇහිච්ච ගමන් හුඟ දෙනෙක් මේ පර්ෆෙක්ට් ශූන්‍යතාවයක් ගැන කතා කරලා තමන්ගේ තියෙන දැනුම පොඩ්ඩක් කුරුවල් කරගන්නවා. එසම මේකේ සාපේක්ෂතාවයක් තියෙනවා. ඒක පුදුජානනාචි මතක් කරනවා ආනන්ද අපි දැන් ඉන්නේ මාතුගාමේ මේ නිගාත මාතු පාඨාදී. අපි ඉන්නේ අරණ්‍යකනේ ඉතින් ඒක නිසා ආනන්ද අපිට මේ හරක් බල්ලෝ සත්තු ඇති කරන වගේ ගෙවල් දොරවල් තියෙන වැඩවලින් ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ. මිනිස්සුන්ට හරි වැඩ නෙවෙයි හැන්ද වෙනකොට හරක් බඳින්න ඕනේ වතුර දෙන්න ඕනේ බල්ලන්ට කන්න දෙන්න ඕනේ අසුවේ බලන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවානේ. ඒ නිසා ඒ කියන විහෙර ඉන්න නිසා අපිට හත්ති ගවාස්ස වල වේග. අස්තු අස්තු අල්ලියෝ බලන්න දැන් මේ මේ වෙලාවේ ඉන්න මිනිස්සුන්ට වැඩනේ හොගා. ආයිති කරගත්ත සත්තු ටිකට ගන්න බොන්න දෙන්න ඕනේ. ඒකෙන් අපිට මේ කරදරයක් නැහැ දැන්. මොකද අපි ඔක්කොම දැන් ඩික්ලෙයා කරලා ඉඳි අපි රිට්‍රීට් එකේ ඉන්නේ. අපි දෙන්නේ කාටද ගන්න විතරයි. ඒ නිසා අර ප්‍රශ්න අපිට අදාළ වෙන්නේ නැහැ නේ. ඒ වගේම අපිට ජාතර ප්‍රතිපටිග්‍රහණ කියන මේ රත්තරන් මිනිමුතු ඩොක් කරලා යතුරු දහරුව යතුරු දීලේ ගහගෙන ඉව රකින්න තියෙන කතාවකුත් නැහැ නේද? මෙතන ආවට පස්සේ මෙතන තියෙන ස්ථානේ අපිට යතුරක් බාර දී ඕනේ නම් ඒව ඉතින් අපි අම්බලමකට ආවම හිඟන්න වගේනේ දැන් මෙතන ඉන්නේ. අපිට අර වස්තු රකින්න අනම්මනන් දේවල් මේ වෙලාවේ අපි ඔළුවට ගන්න නැහැ නේ. අපි අටසිල් සමාදන් වෙනකොට නම් ඒක සමාදන් වෙන්නේ දසසිල් සමාදන් වෙනවා නම් ජාත රූප රජ්‍යත ප්‍රතිග්‍රහණා වේරබණී සික්ඛාපදං සමාදියාම කියලා ඔය මිනිස්සයා විනාශ කරන ආතතිය දෙන පල්ලවෙනිම සාධකයක් තමයි මුදල් කියලා කියන්නේ. වැඩියෙන් අත ගන්නවා නම් වැඩියෙන් අපායට කිට්ටුයි. මේ ආපුවම අපි තැටිය ගත්ත පොලිමේ ගියා කවුරු හරි බින්ද වාසි ටිකක් බෙදුවා. පුළුවන් නම් කාපම් දැන් ලංකාපම් අපි වැඩක් බලාගත්තා. ඒතර රත්තරන් මිලිමුතු බැංක account සේව නැත්තම් කොහොමද ගෙවන්නේ අනම්මනම් මේ එන්නේ ඉස්සලා ඔයගොල්ලෝ ගෙවන්න ඇති ඒක වෙනම කතාවක්. මෙහාට පස්සේ සංවිධානය දෙන්න මොකද ඔබ ගිහිල්ලා දෙන්න දෙයක් ආලා ඔබ කවුරු හරි පැදුරෙල්ලදී බුදිය ගනින් බත්තියක් වල දෙක ආපන්. ධාගයට ඊරේ වැටෙනවා වගේ එන්න ජොලි අප්පා ඊරේ වැටෙනවා උනා. දැන් ගෙදර ඉන්න ජීවිතය කියන්නේ ඊරයක් ගන්නවා කියලානේ. සර්වඥයන් කියන්නේ ඊරයක් ගන්නවා කියන්නේ. මේ නෑනේ ඒ වීරයක් මොකක්වත් නෑ. එහි ජීවේ කවුරුත් මොන තම්බලදී කාපයි නිසා ජාත රූප රජපටි ගන්න ඒ පැත්තක් ඇත්තේ නෑ. ඒතකොට ඉස්ත්‍රි පුරුෂ සම්නිපාතයක් ඇත්තෙත් නෑ. මේකේ බර්ත්ඩේ පාටි දාන්න දෙන්නේ නෑ. මගුල් ගෙවල් නෑ. මිනිස්සු මේ බණ අහන්න එනවා දෙනගක් කරන මොකක්වත් නැහැ. ජන සම්නිපාතයක් ධන සංගණිකාවක් නැහැ මේකේ. එතනම අපි සාමාන්‍ය ආරණ්‍යක තියෙන මේ කැරක්ටරිස්ටික්ස් තමයි මේ පෙන්වන්නේ. සත්තු බලන කරන සත්තු පිළිබඳ ඔය කීමක් නැහැ. මුදල් ලැබ ගෑමක් ඒවැත්තේත් නැහැ. මේ මිනිස්සු රැස් වෙන ෆන්ක්ෂන්ස් කියලා දේ. ඒක අපි වැඩි ජීවිතේම උදේට ඉස්කෝලේ මේ ලැබෙට යන්න. රැඳවට ඩිනර් එකට යන්න තියෙනවා. ලන්ච් පාටි එකට යන්න තියෙනවා. මගුල් වලට යන්න තියෙනවා. මගු බර්ත්ඩේ පාටි යන්න තියෙනවා. ඇනිවර්සරිස් වලට යන්න තියෙනවා. මං ඉතින් ඕගොල්ලෝට මේ දොස් කියනවා නෙවෙයි. දැන් මෙහි ආවට පස්සේ එන්න උගදෙනකොට එන්න බැරි ඕවා නිසා තමයි. ආවට පස්සේ මේ ආරක මේක තියෙන නිසා සමාන්ලාට විද්‍රෝහ කරනවා. මේ ඊට වෙදී ආදි වටිනවා අර අපායට යන ඩිරෙක්ට් පාත්තු හෙල් කියලා එකක් තියෙන ඒකට යන්න. මේ වගේ තැන් වලට ආපුවම ගෙදර මිනිස්සු බයින්නම ඔන්න මගුලට කරනවාද බයන්න අපරාය දවස් පහක් හයක් පැත්තකටලා මොනම දෙයක්වත් කරන්නේ පැත්තකටලා ඉන්නවා කියලා බලන්න. ඒක බුදුචානන්සේ පෙන්නන්නේ ඒ කරදර වලින් ඒ ඒ අන්සෝලින් එන ටෙන්ෂන් එක දැන් නැහැ නේ මෙතන. අපි ඉන්නේ මිගාර මාතුපාසාවේ. කියලා අර දහසකුත් එකක් ගිහි කරදර අපි කියනවා මේකට කාම ලෝකේ කියලා. එහෙම නැත්නම් ආමිෂ සුඛය කියලා කියනවා. අපි ආමිෂ සුඛේ පොඩ්ඩකට බාවා දීලා තියෙනවා. ඒක conscious decision එකක්. දඬුවමක් නෙමෙයි. අපි දන්න විදිහට අපේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් තමයි මේ වගේ රිට්‍රීට් එකකට ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඒක කරදර විශාල කරදරත්වයක් අපි මෙහෙම අයින් කරගත්තට පස්සේ අපිට තියෙනවා ඒසේ නමුත් මේ කාලසටහන කරන්න එපයි. පොඩි වලියක් තියෙනවා. අර ගෙදර දොරේ තියෙන පහිතිකාරකම් පිස්සු කෙලිනෙව නැහැ. හැබැයි මේ ලාල් කොයි වෙලාවෙත් බලලා ඉන්නවා කට්ටිය ඇවිල්ලා සිට වෙලාවට වාඩි වෙනවද, සක්මන් කරනවද, ක්වෙස්චන් and answer sheet එකකට ප්‍රශ්න කියලා දාලා තියෙනවද, බණ කියනවද කියලා පොඩි කියනවා මේ මේ සංඝයා විසින් නැත්තම් අපි ඔක්කොටම සංඝයා කියලා හිතා ගන්න. මේ මේ කටයුතු කරන ඔක්කොටම සංඝයා කියලා කටහරලා කියන්න පුළුවන්. සංඝයාත් එක්ක ඒ ඒ ඒ කාලගතහනට එකතු වෙන්න ඕනේ කියලා ගැටියක් අපිට තියෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවට කරදරයි කියලා බුදුහාමුදුරු කියනවා. මම නෙවෙයි ජෝන නිසන්වනේ 10 වෙනි රිට්‍රීට් එකට විතර ආවා මට මතකයි ලංකාවේ ඉන්න පුරා විද්‍යාව පිළිබඳ මහ මේ ප්‍රොෆෙසර් කෙනෙක්, ලේඩි කෙනෙක් ඇවිල්ලා ඉවරින් දවසේ කියනවා නේ ස්වාමීන් වහන්සේ මේ මේ රිට්‍රීට් එකට ආවට පස්සේ ඉස්කෝලෙන් ගියාට පස්සේ කාලතරණක් වැඩ කරනවා. ඉස්කෝලේ ඇරලා ගියාට පස්සේ මේ සභාවක කතා කරලා තියෙනවා. ඉස්කෝලෙන් ගියාට පස්සේ මේ වෙච්ච දේ වාර්තා කරලා ගුරුවරයාට කියන්න ඕන දෙයක් කියන්නේ ආයෙත් පුංචි ළමෙක් වගේ මට තේරුණා. අපි මහාචාර්යවරු ශාන්ත අපි කියන දේ ඕන දෙයක් කරන්න ඕනේ කට්ටිය. අපි මෙතෙන් ආවට පස්සේ ආයෙසරයක් අර ඉස්ලාම ඉස්කෝලේ ගිය ළමෙක් වාගේ කාලතරණයට වැටෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා ඒක ටිකක් අර ශූන්‍යතාවය ගෙවල් දොරල් වලින් වෙන් වුණාට රත්තරම් මිනිමුතු වලින් වෙන් වුණාට අරකබල්ලකින් වෙන් වුණාට ඝනසංගනිකාවෙන් වෙන් වුණාට මේ සංඝයා සම්බන්ධ මේකතු භවනා කරන කය පිළිබඳව පුංචි තියෙන අපිට වගවීමක් කියලා. අපි කියනවා කාලසටහනට වැඩ කරන්න. දැන් පැවිදි වුණා නම් වතක් දෙනවා යාට. මේ සාමනීර බණ දහම් පොත කියලා පොතක් උගන්වනවා. ඒකේ කියන උදේ නැගිටින්න හැන්ද වෙනකන් ඔබ සාමනීරෙක් වෙන්න නම් කට්ටි ගාගත්තා නම් සිවුරක් දාගත්තා නම් මේක කරපන් කියලා. අර ජී ජීවිතයේ අමතක කිරීම සඳහා මෙහි පොඩි වගබන්ධනයක් තියෙනවා. එහෙම නැත්නම් වගකීමක් තියෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා අසුඤ්ඤත භාවය කියලා. අපිට පොඩි සදාචාරාත්මක වගවීමක් තියෙනවා. අපි මෙහෙත් ඇවිල්ලි වෙලා වාඩි වෙන වෙලාවේ බුදියාගෙන හිටියොත් සක්මන් කරන වෙලාවේ ඒක කරන්නේ නැතුව හිටියොත් එහෙම නැත්නම් 12ට ඉස්සලා දාන ගත්තට කියපන් දාන ගණන් කිව්වට පස්සේ ඇංගිලා 12න් පස්සේ කන්න ගියොත් ඒක ඒක ඒක සාමාන්‍ය ජීවිතේ නෙවෙයි අපි හැඩ ගැහෙන්න එපායි. එතන අශුන්්‍යත භාවයක් තියෙනවා කියලා බුදුන් සඳහන් කරනවා. ඒකලා යම් හේයකින් එතන තමයි බුදුජානනාංශගේ මේ තියෙන ට්‍රේනින් එක. එහෙම නැත්නම් මේ පුහුණු වෙන්නේ. මේ පුංචි කරදර ටික සාදරයෙන් බාරගත්තොත් විතරයි gedara dure කරදර අයින් කරුවයි කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙව්වත් කරදරයි, gedara හිටියනම් ඒත් කරදරයි. ඒක නිතරම gedara තමයි හිතයන්. අර කරගන්න බැරි නම් මේක කරගන්න බැරි නම් මොකද අපි මේ කාලසටහනේ හිත බඳින්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා ඒ කෙනාට මේ අරයට අමනසිකරිත්ව ග්‍රාම සංඥාව. ගම මීටු ගේදර ගම ගැන මෙනෙහි කරන්නේ ඒ ඒක නැති කරන්න තමයි අපි මේ දිල්ල අරගෙන සුදු වෙනකර බාපණයක් දාගෙන මේ දිල්ලක් පිරිසක් එක්ක ඉන්නේ. ග්‍රාම සංඥාවෙන් අපි අහිං වෙනවා. මනුෂ සංඥාවක් ඇත්තෙත් නැහැ මේ මිනිස්සුන් කරන් තියෙන යුතුයකම් බහර අපිට දැන් නැහැ. මොකද අපි දැන් දිට්ඨිත් එකනේ. නැත්නම් අපි වැහිදලා නෙන්නේ. අපිට ගහකට එහෙම වගේ කියන්නේ අඩු ගන්න මේ කාලසටහනේ. ඒක නිසා අරඤ්‍ය සංයම් පටිච්ච දැන් අපි මේ ගත කරන රිට්‍රීට් එකේ තියෙන කාලසටහන සම්බන්ධව මානසිකරෝති ඒකටම හිත දාන්න උත්සාහ කරනවා. ඒකට හිත ගියයි කියලා කියන්නේ යම් හේකින් සක්මන් කරන වෙලාවේ සක්මන් කරනවා නම් පරියන්ක කරන වෙලාවේ පරියන්ක කරනවා නම් දාන ගන්න වෙලාවේ දාන ටික ගන්නවා නම් බණ ආන ධර්ම සාකච්ඡා වෙලා ඉන්නවා නම් ඒ වෙලාවේ අර ග්‍රාම සංඥාව හිතෙන් අයින් වෙනවා කියලා බුදුහාමර පුංචි සාහිතියක් දෙනවා. ඒ වගේම මේ වෙලාවට මනුෂ්‍යයන්ගේ යුතුයකම් වශයෙන් අපිට තියෙනවානේ දරුවන්ගේ බල්ලන්ගේ යුතුයකම් මරණ දාරදම් tie වැඩ ඒක මොකක්වත් ඔළුවට එන්නේ නැහැ. ඒ ඔක්කොම කරදර ටික අයින් වෙනවා විශාල කරදර ටික අයින් වෙලා අර සංඝයා සම්බන්ධ මෙතන ඉන්නවනේ මේ යෝගාවචරයන්ගේ ඒකේ කාලසටහන අපි එකතු වීම සම්බන්ධව මෙයාට පොඩි බරක් තියෙනවා. මොකද ඒක නෙවෙයි අපේ සාමාන්‍ය ක්‍රම. ඒක බුදුජානනාංශ අපිට දීලා තියෙන කාලසටහන. ඒක වගවීමක්. අන්න ඒක සම්බන්ධව මානසිකරණය කරන පුළුවන් තරම් මේ පොඩි කරදරේ සාදරෙන් විඳලා අර මහා කරදර තොගේ අයින් කරගන්න හදනවා කියන්නේ ඕනෝක තමයි මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ පැමිණි දුක් පැණි රසයි කියලා මේක සන්තෝෂයෙන් කරන්නේ. මේක ලොකු පිනක් කියලා ඉතල කරන්නේ. මේක නිවනට යන මාර්ගයක් ඉතල කරන්නේ. මේක අම්මට අපටවත් හම්බෙච්ච නැති දෙයක් කියලා කරන්නේ. මේකත් මේ අපිත් වගේ එන්න උඟ දෙනෙක් කැමති නමුත් ඔක්කොටම එන්න බෑ. නමුත් මට පුළුවන් වුණායි කියලා මෙන්න මේ තියෙන එක සම්බන්ධව ඒ මේක පොඩි දරතයක් තමයි. ඒ කියන්නේ දෙවිලි තැවිලි තමයි මේක. 아무තු කාලකතරණ ඉන්න තියෙන්නේ. ඇයි එහෙම ඉන්නේ? අර කාම ලෝකයෙන් අයින් කරගන්න. ඉදරම් පිනවීමෙන් අයින් කරගන්න. ටෙලිවිෂන් වලින්, රේඩියෝ වලින්, පාටිස් වලින්, ගෙවල් දොරවල් සුද්ධ කරන වැඩ අනම්මනම් පැත්තකට දාලා මෙන්න මේක අගය කරනවා නම් අපි කියනවා එයා අරණ්‍යයට හිත බැඳලා ජීවත් වෙනවා. යම් හේකින් අරණ්‍යෙ හිත බැඳුනේ නැත්නම් ආයෙ ගෙදරට තමයි හිත යන්නේ. කබලෙන් ඉවර තමයි වැටෙන්නේ. ඒකදී අපේ යම් යම් දක්ෂතා තියෙනවා යම් යම් අදක්ෂතා තියෙනවා සමහරු එම දක්ෂයි සමහරු නැහැ. නමුත් අඩු ගානේ වග වෙලා තියෙනවනේ අපි. මේ දේ කරන්න අපි උත්සාහ කරනවායි කියලා. මොකද මේ එක්කෙනෙකුටවත් කවුරුත් අන්න ගහගෙන ආව නෙවෙයිනේ. තමන්ම තේරුම් අරගෙන මේ කාලසත මේ අවස්ථාව දත්ත කට්ටිය නින්නේ අන්න ඒක සම්බන්ධව මේ කෙනාට පුළුවන් නම් දරතයක් තමයි මේක පොඩි කරදරයක් තමයි හැබැයි ඒ නිසා ලෝකයක් කරදර ටික අමතක කරන්න පුළුවන් නැත්නම් ලෝකයක් සම්බන්ධ ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් ආතති සහ අසහන නැති කරන්න පුළුවන් මේ ආතතියයි මේ අසහනයයි බාර අරගෙන අරන්නේ වාසයට හිත නමන ජීවත් වෙනවා කියන්නේ ඉතින් අද නිකන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ඉන්න භික්ෂු සමාජය ගත්තොත් ඒගොල්ලේ පැවිදිලා කටයුතු කරුවට ඇඟ පැවිදිලා හිටියට හිත පැවිදිලා නැහැ. ඒගොල්ලන්ගේ පැවිදි ජීවිතේ මේ වගේ අර විසුද්ධියක් පිළිබඳව අප්ලිෂ්මන්ට් එකක් පිළිබඳව නෙවෙයි කල්පනා කරන්නේ. ඒගොල්ලෝ මේ ගමේ කරන ආගමික කටයුතු නායකත්වය දෙන්නේ. එතන ස්ථානයේ තියෙන බූදලියට මාමගේ මට එන්න ඕනේ. විහාරේ නින්දගම් පණිතයත් කවුද රෙජිස්ටර් වෙන්න ඕන කියන මේ බලනවා මිසක් ආ. ඒකට ඒක කියන්න බෑ ඒගොල්ලේ පැවිද්ද අභිරමණය කරනවා කියන. ඒක තවත් ඔය ඩියුටි එකක් වගේ තමයි. ඒක කියන්න හොඳ නෑ. නමුත් එහෙම පැවිදි වෙලා කී දිනෙක ආණ්ඩුවේ රස්සාවල් කරනවාද කියලා බලන්න. කී දිනෙක බැල මෙහෙවරකම් කරනවාද කියලා බලන්න රජයේට කී දෙනෙක් අයිතිවාසිකම් සඳහා එළියට බහලා රණ්ඩු කරනවද කියලා බලන්න. ඉස්සල්ලා මේ කුප්ප වැඩේ පටන් ගත්තේ ලංකාවේ. රාජ්‍ය සේවයට මිනිස් සංඝයා යොදවලා. අද ඒ සංඝයා තමයි සමස්ත සංඝයා නියෝජනය කරන්නේ. ඒ කිසිම කෙනෙක් ඉහිබිරිස හෝ ඒ සංඝයා හෝ අරණ්‍ය වාසී සංඝයා කවදාවත් නියෝජනය කරන්නේ නැහැ. ලංකාවේ කිසිම විවස්ථාවක සතහන් වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඉගෙන සංගායික වාසිකම් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ කරගෙන ව්‍යාපාර රකින්න එක තමයි. ඒක පිළිබඳව ගොඩාක් විස්තර දීලා තියෙනවා මැක්ස් වේබර් කියන මිනිසයා සාසනික ඉතිහාසය කියන පොතේ religious history කියන එක. මම ඒ සබ්ජෙක්ට් එක කිව්වේ නමුත් මැක්ස් වේබර් කරලා තියෙනවා adult psychology වල. මේ ළඟදී පොතක් කියවන ළඟදී නම් නෙවෙයි දැන් අවුරුදු 30ක් විතර ඇති work of kings කියලා සෙනවිරත්න කියලා එක්කෙනෙක් එයා කියලා තියෙනවා අද මේ රජ්ජුරෝ කරන්න ඕනේ වැඩ ටික සංඝයා කරනවා. දේශපාලනයයි සදාචාරයයි මේ රකින්න වැඩ ටික කරනවා. ඒක නිසා අද කවදාකවත් අපිට පිරිසුදුක් දේශපාලනෙත් නැහැ මහානකමෙත් නැහැ කියලා. මන් දන්නේ ඕම පොතක්. අ ටයිම්ස් මැගමෙන් ඩේලිමිටරේද සංගරාවක පිටු භාගයක පොත ගැන විවේචනයක් බිකු බෝධි දාලා තිබුණා. ඒකට හිටියේ ඇමරිකාවේ. මං කියවලා බැලුවා. අහම්බෙක් වගේ. ඒක අනේ කාට හරි පුළුවන් නම් මේ පොත සිංහලට දාන්න මේ බෞද්ධ ජනතාව කොහෙද යන්නේ? ඒගොල්ලෝ නියෝජනය කරන මිනිස්සු කොහෙද යන්නේ කියලා. පස්සේ මම බිකු බෝධිට ලිව්වා. ඒකට තමයි පුද්ගලිකව ඒවල තිබුණා මේ පොතේ පළවෙනි පරිච්ඡේද තුන කියවන්න එපා. ඊ ගාව කියවන්න උඹට තේරේ උඹ ඉපදිච්ච ලංකාවේ ඉපදිච්ච බෞද්ධ දරුවෙක් නිසායි කියලා. පළවෙනි පරිච්ඡේදය තුලේ තිබුණේ මැක්ස් වේබර් මේ වගේ දෙයක් වෙනකොට ඊගාවට වෙන්නේ මොකද්ද කියලා ප්‍රෙඩික් කරලා තියෙනවා කියන්නේ. ඒක කරලා තියෙන්නේ කතෝලික ආගම මුල් කරගෙන. ඒක කොහොමද පිළිහෙන්නේ කියලා අවස්ථා හතරක් පෙන්ලා දීලා තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ ජීවත් වෙන ක්ලාසිකල් ඒජ් එක ඊට පස්සේ ශාස්ත්‍රඥයන්ට නැති වුණාට පස්සේ මේක ක්‍රමයෙන් පිරෙන හැටි තුන තමයි මේ කාර්මික විප්ලවය නිසා අද මේ ආගමට වෙලා තියෙන දේ ඊට පස්සේ පශ්චාත් කාර්මික විප්ලවය නිසා අද මේ සංඝයා නැත්නම් අපි කියන පූජකවරු එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂේ මොන විකාරයක් වෙලා තියෙනවද කියලා මිනිස්සු ඒක එහෙමම දාන්න පුළුවන් ලංකාවේ. එහෙමම දාන්න පුළුවන් අපේ ඉන්න වික්ෂු પરම්පරාවට. පොත ඉවර කරනකොට මේක ලංකාවේ විතරක් වෙච්ච හෝනියමක් නෙවෙයි මේ සිද්ධියම බුරුම වෙලා තියෙනවා මේ සිද්ධියම තායිලන්තේ වෙලා තියෙනවායි කියලා ඒකේ ලස්සනට ඔක්කොම තියෙන පබ්ලිෂ් data කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ එල්ලා දීලා තියෙන ලංකා ඉතිහාසය කොහොමද මේ තරම පිරිවුනේ කියලා ඒ මොකද ඒගොල්ලෝ හරි ආසයි මේ මහානකම පැත්තකදීදී අර ගෙවල් දොරවල තියෙන අස්සය බලාගන්න හැටි හරක් බලාගන්න හැටි බල්ලෝ බලාගන්න හැටි මේ ඉන්සල්ද කියන්න උපදෙස් දෙන්නේ එන රත්තරන් මිනිමතු මෑණික් උපයාගන්නේ කොහොමද කියලා කියන්න අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරා. එහෙම නැත්නම් මේ කට්ටිය සෙනඟ එකතු කරලා ලක්ෂක පිච්චමල් පූජාවක් කරන්නේ කොහොමද? ලක්ෂක බුද්ධ පූජා දෙන්නේ කොහොමද? මහල් ගෝණියකින් බුද්ධ පූජාව දෙන්නේ කොහොමද? බුදු පිළිම 5000ක් විතර දෙන බුද්ධ පූජා දෙනකොට ඒකට ඒකට කියන්නේ ඒකට කියන්නේ religious organizers කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේ අන්ඩර්ටේකර්ස්ලා කියලා කියන්නේ මිනිහක් මරිච්චාම වැඩකට යන්නේ අන්ඩර්ටේක කියලා කියන හාමුදුරන් කියන්නේ රිලිජියස් අන්ඩර්ටේකර්ස්ලා කියලා. මයික්යක් කියම දුන්නොත් හාමුදුරන් ආයේ කවදාකවත් ගන්න බෑ. දැන් මට වෙලා තියෙන්නේ අය කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. මම තමයි දන්නේ හරක් සත්තු වගේ බලා ගන්න හැටි මෙන්න මෙහෙම හරක් බලා බලාගෙන ඒක උඹට හරියනවා. මෙන්න මෙහෙම රත්තරන් මිනිමුතු හදන්න ඕනේ මෙහෙම මෙහෙම කරපළා කියලා අත්ෙන් දඩෙන් අනුශාසනා කරනවා. සෙනග රැස් කරන්නේ මෙහෙමයි, කට්ට පිංකම් කරන්නේ මෙහෙමයි, බෝධි පූජාවක් කරන මෙහෙමයි, කෝත බලන් දාන්නේ මෙහෙමයි, බෝධි මළුවට වැලි කිනක් දාන්නේ මෙහෙමයි. අම්මට උඩු. ඕල් නිකමට ගිහිල්ලා බලනකො ඕනේ පන්සලකට දැන් අඳුරන්න බෑ. පන්සලේ හුණුවල වගේ තමයි. ඉතින් මෙව නිසා මම අවුරුදු 8ක් පමා වුණා පැවිදි වෙන්නේ. අවුරුදු 8ක් තමා වුණා මම ඉගෙනගත්ත මේ ශූන්‍යතාවය හරහා තමයි බුද්ධ ධර්ම කියන්නේ මොකක්ද කියලා. කිසි තැනක උගන්වන්නේ නැහැ. අන්තිමට මම තීන්දුව කරුවා ඒකක් අවලට මහත් බහැලා. કોઈ වෙන වෙන කිංගිරියක් වෙච්ච අවයි කියලා තමයි පැවිදි වුණා නේ අහම්බෙන් වගේ මම ගියේ නිස්සරණවණේට ඒකේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍ය කරන දේ මේ ග්‍රාම සංඥාව අයින් කරගන්න හැටි ස්ත්‍රී පුරුෂයන්ගේ පූජාවල් අයින් කරගන්න හැටි නිස්සරණ වනේ විතරයි කවදාවත් කටයුතු පිටකමක්වත් කරන්නේ නැහැ. වෙසක් උත්සව නැහැ, පොහොන් උත්සව නැහැ, ක්‍රිස්මස් නැහැ, අවුරුදු උත්සව නැහැ. හැමදාම භාවනාව. මම හිතුවේවත් නැහැ එහෙම තැනක් තියෙනවා කියලා. ඊට පස්සේ මට පුදුම සතුටක් ඇති වුණා. අනේ අපි කොච්චර පින් කරලා තියනවාද? ඒ Tamanට ඕන කරන විදිහට ගියක් කවුරු හරි හදලා දීලා මට බාර දෙනවා වගේ. ඉතින් ඒක කොහොම තියෙන්නේද බුදුජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙම හැබැයි ඒකේ අනිත් පැත්තක් තිබිලා තියෙනවා. ඒකට කියවන්න මහා ශුන්්‍යත සූත්‍රය. මහා ශුන්්‍යත සූත්‍රයේ දවසක බුදුජාන් වහන්සේ ඔය කියන කපිලවස්තුපුරයට ගිහිල්ලා ඉතින් බලනකොට විශාල සේනාසන කුටි ගොඩක් හදලා හැම එකේම සංඝයා වැඩ ඉන්නවා. කට්ටිය එකතු වෙලා මේ සිවුරු මනන. බුදුරජාණන් ආනන්දහමරු කියනවානේ මේ හැම එකේම සංඥානේ ආනන්ද. එන සෙනගනේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා නේද? ඒක ආනන්දහමරු කියයි සංජ මේ මේ කඨින මාසෙනේ. කට්ටිය මේ එකතු වෙලා සිවුරු මහනවා කියලා කච්ච කච්ච ගහගෙන මහානකම කියන්නේ ඉතින් සිවුරු මහානකමයි ශීල සමාධි ප්‍රඥා මහානකමයි දෙකම එකයිනේ. දෙකටම මහානකමනේ තියෙන්නේ. දෙනවා කියන්නේ ලෙල්ලට යන්න දෙනවා. මේකට පොඩ්ඩක් විතරයි තියෙන්නේ මහා ශුන්‍යත සූත්‍රය. අපි ඒකත් මේ ළඟදී දවසක සාකච්ඡා කරා. අද තියෙන මේ රිලිජියස් ඕගනයිසේෂන් එකට බුදුරජාණන් වහන්සේ කොච්චර පහර ගහලා තියෙනවද කියලා. බුල අරණ්‍ය ගත වෙයලා, රුක්ක මූල ගත වෙයලා, ශුන්‍යාකාර ගත වෙයලා. ඕකේ මේ සංවිධාන කරන්න යන්න එපා. සංවිධානය කරන්නේ 100%ක්ම වාර බලවේගයක්. ඒ කෙලින්ම කියනවා ක්‍රිෂ්ණ මූර්තිතුමා. තනි වුණොත් ආධ්‍යාත්මිකයි. කණයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් මාරපාක්ෂිකයි. ඉතින් ඒ වගේ ධර්මයක් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේනම දේශනා කරන්න ගියාම මොන තරම් against the grain එහෙම නැත්නම් අටිශෝත ගාමීද කියලා බලන්න ඒ සූත්‍ර වල තියෙනවා. මේ වගේ සූත්‍ර කවදාකවත් බනකට ගන්නෑ. අපි කතා කරන පොයින්ට් එක තමයි මේ gidderතොර අමතක කරන්න නම් මේ අරණ්‍ය වාසය පිළිබඳව සිත පසි පක්ඛණ්ඩති පසීදති කියලා ඒකට බැහැ ගන්න ඕනේ. ඒක පහදව ගන්න මේක ආගමික කටයුත්තක්. මේක වටින පින්කමක්. මෙතෙන්ද ඇවිල්ලා ගෙවල් දොරවල් කල්පනා කරමින් යන්න එපා. ප්‍රවෘත්ති අහන්න යන්න එපා. අතනේ මෙතනින් නිවුස් බලන්න යන්න එපා. ගෙනාවොත් කිරි කලයයි ගොම බින්දුවයි. කක්කා. ඉතින් කීයේ කී දෙනෙකුටද පුළුවන් නේ බලන්නේ මොන මොන හේතුවක් නිසා හෝ මෙතෙන්ද ඇවිල්ලා අර ආමිෂය ගැන කතා නොකර ග්‍රාණ සංඥාව ගැන කතා නොකර මිනිස්සු ගැනුගේ මේ උත්සව ගැන කතා නොකර හිතන්න නැතුව ඉන්න මොකද අපේ හිත හැදිලා තියෙන මේ පරිසරේ. නමුත් බුදුන් ඉපන් රටක් නෙමෙයි. බුදුහමර ඉපදිලා තියෙන දෙයක් ධර්මයේ තියෙනවා. ඒ නිසා මොකට මට මේ මහා ශුන්‍ය චූල ශුන්‍යත සූත්‍රය දුන්නද මන් දන්නේ දකුණු පරිචයන්නේ කියලා. ඕන කැමැති දේවල් නෙවෙයි වෙන්න ඇති කියවෙනවා මොන කරන්නේ කියන්නේ චූල ශුන්‍යත සූත්‍රය කියනවා ඒක කියන්නේ පැනේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි පළවෙනි දවසේ වෙනකොට කොච්චරක් ගෙවල් දොර ගැන කල්පනා කරනවා. පරියන්කේට සතියේට පරියන්කේ සතිය, දක්පණේ සතිය, එදින්දා කෑම කනකොට යනකොට එනකොට සතිය පියන. දෙවෙනි දවසේ නෝඩ මොකද වෙන්නේ? තුන්වෙනි දවසේ නෝඩ මොකද වෙන්නේ? අපි එන්නේ එන්නේ එන්නේ මේ පැත්තට පටල වෙනවද? එතෙන් තාම අර අමතක කරලා දාලා අපිට දිහා බලනවාද කියලා. ඔය ප්‍රසිද්ධ භාවනාවල කියනවා කට්ටිය හතරවෙනි දවසේ වෙනකොට ගේට්ටු කඩාගෙන ගෙදර යනවා. මොකද හිත මේ පැත්තට හැරෙනවා. එතකොට මහා පාළුවකයක් දැනෙනවා. ආරව මොනව වෙනවද දන්නේ නැහැ. ගෙවල් වල මිනිස්සු කනවත් දන්නේත් නැහැ නැද්ද දන්නේත් නැහැ කියලා. ගෙවල් වලට තමයි හිතයක්. හැබැයි ඉතින් මන් දන්නේ එකක් තියෙනවා. ගෙවල් වල මිනිස්සු හරි සන්තෝෂයි හොල්මන් ටික අද ගෙදර නැති එක ගැන. හිටියනම් මල වාත නෙමෙවුවා. අරකටත් ඇවිල්ලා ගහනවා මේකටත් ඇවිල්ලා ගහනවා අරක් කරපන් එහාට පලයන් චූන්චයන් මෙහාට පලයන් චූන්චයන් අරක ගෙනින් චූන්චයන් මේක ගෙනින් චූන්චයන් නේ අනේ මුන් ටිකට දවස් 7 නෙවෙයි 10කට දෙන්න බැරිද රිට්‍රීට්යක් කියලා උන් ඇත්තට දොඹ තෙලෙන් කැවුම් යාගෙන කන අපි මැරිච්චාමත් ඔච්චර තමයි මේ ඉන්නගන්නේ මල හොන්තු වෙවවා බැරි වෙලාවත් ගොයියෝ බැරි වෙලාවත් මැරිලා නම් යන්න එපා ගෙදර අරුන් මාතරින් ගෙන්නලා කට්ටඩියෝ අර මල පෙරේතය අල්ලලා කුප්පියකට දාලා පොරොප්පයක් ගහලා කරදේවලු හතක් එහා පැත්තේ කියලා දානවා පෙරේ මල පෙරේතෙක් ඇවිල්ලා කියලා. මේ දැන් තමයි නෑන්දම මාමා අරකයි මේකයි කියලා ඉඹ ඉඹ ඔය ආලිංගන කරන්නේ. මැරිලා බලපල්ලාකෝ. මැරුණට ගමන්නේ නෑ. බැරි වෙලාවත් යන්න නම් එපා. පයින් ගහන්නේ ගෙම්බට මේ කොහෙද මැරිච්ච මඟුලේ කාය ගෙට එනවයි කියලා ගෙම්බට පයින් ගහන්නේ මේ ගැරන්ටියට පයින් ගහන්නේ මේකම නැරිලත් ආයෙ ගෙටේනවා කියලා. එදාට වස්ස පිළිකුලයි. ඉතින් නෑදෑයෝ කරන ටික අපිටම කරගන්න පුළුවන්ද? මේ ඉන්න ටිකේවත් අර ගෙවල් දොරවල් පිළිබඳ කතාවල් මුකුත් නෑ. මේ සංඝයාත් එක්ක ඉන්න කාලසටහනේ නාමයෙන් ඒකට පක්ඛන්දනය කරගෙන වැසගෙන පසීදති ඒකට පහදලා හිත අපිට ගත කරන්න පුළුවන් නම් මරණ වේලාවේදී අපිට කල්පනා වෙයි අනේ දවස් 7ක් අපි ඉඳලා තියෙනවා ශිල්පද 8ක් රැකලා. යෙදර එක දවසක් ලැබෙන්නේ එක පැයක් ලැබෙන්නේ. ඉදිර කියන්නේ කක්ක ගොඩක්. මට හරි කනගාටුයි අපේ අම්මලා තාත්තලා අපිටදී හොඳ මිනිස්සු. ඒ ඇත්තට මේ වාසනාව ලැබුණේ නැහැ. එහෙම තැනක් තිබුණේ නැහැ ඒ කාලේ. අපිට හම් වෙලා මම දැන් අවුරුදු 36ක් විතර මහානකමම පුදුම සතුටක ජීවත් වෙන්නේ. හිටියනම් එහෙම ගිහිගෙදර රස්සාවක් කරගෙන කාට කඹරනවද කියලා කියන්න දන්නේ නැහැ. කාටද නම්බුනේ? අපි මැරිගෙන හම්බ කරනවා. කාව කවුද මේකේ සුව කැම කරන්නේ? මේක නෑනේ. මෙතෙන් ගියාට පස්සේ අපිට පොඩි විකල්පයක් තියෙනවා. මෙන්න මේ විදිහේ ශූන්‍යාකාරයකට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒක අභිරමණය කරනවද නැද්ද කියන එක බුදුජානන වහන්සේට බුදුජානන්ට ඉච්චරම වගවීමක් නෑ. හැබැයි ඒකට පුළුවන් කරන පරිසරය හදලා දීලා තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට යාට තේරෙනවා නම් මේ සංඝයාත් එක්ක නැත්නම් යෝග අවචරත් එක්ක ඉන්න එක ටිකක් හිත ඇවිස්සෙන සුළුයි කියලා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ බණ අහලා කමඨාන් සුද්ධ කරලා මෙයා <clears throat> ගම කියන සංඥාව අයින් කරලා අරණ්‍ය කියන පොඩි ප්‍රදේශයකට හිත යොදලා ඒකත් තව ඒකාග්‍ර භාවයට ඒකෝදි භාවයට යන පටවි ධාතුවට විතරක් හිත තියාගෙන ඉන්න ගතකරන උපදේශයක් ලැබුණා කියලා හිතමු. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ සක්මන් කරනවා. සක්මන් කරනකොට කකුල තියෙන තද ගතිය පොළොවේ තියෙන තද්දාගතිය වැටෙන කියන හිත තියෙන්නේ. ඒතර ගාන සංඥාවක් නැහැ. අරඤ්‍ය සංඥාවක් නැහැ. මේ පටවි සංඥාව තියෙනවා. අපි දන්නවනේ කොච්චර අමාරුද කියලා. පියවර කීයක් පුළුවන්ද කියලා බලන්න එක දිගට මේ වම දකුණ වම දකුණ වම දකුණ කියලා යන්න. ඒ වෙනුත් කී සැරයක් හිත පිට පයින් බලන්න අතීතෙට. කී සැරයක් පිට බලන්න බලන්න අනාගතයට. අරයා ගැන මෙයා ගැන අතන ගැන මෙතන ගැන ඉතින් මේ පොළවේ තියෙන උස්මි ටික මේ පොළවේ තියෙන උණුසුම් සිසිල් ගති ඔක්කොම අපිට බේන්නේ මහා කරදරයක් විදියට. තනකොළ ඇවිදිනකොට එහෙන් කටුවයි. පොළවේ ඇවිදිනකොට ගල්ලයි. වැල්ල කැවිදින්න ගියත් ගොරෝසු වැලියට ඇනෙනවා. ඉතින් ආදි වශයෙන් අර පඨවි ධාතුව අර කාම සංඥා දුරුවන් කරන්නේ අරඤ්‍ය සංඥා දුරවන් කරන මතුවෙච්ච පටවි ධාතුවත් අපිට පේන්නේ දරතයක් පරිලාහයක් විදියට. මොකක්වත් නැතුව අපිට හුළඟ ඇවිදින්න තිබුණා වායු කොටයක් උඩ. මේ කියනවානේ සපත්තු දෙක ගලවන්න කියලා මල වාතයක් හරි අමාරු කකුලේ මයිල්ලවිල්ල තියෙන කවදාවත් පයින් ඇවිදලා නැහැ සපත්තු දෙක නැතුව. විශේෂ ඇවිදින්න ගියාම කොක්කෝ වගේ ඇවිදින්නේ. ඒ පොළේ වදින්න පොකට බෑ ඉන්න බෑ. අර මීටිකල අවිසා එක දොස්තර මාත් එක්ක කියනවා මේ වහන්සේ කියන නිසා මම උත්සාහ කරාලු මේ පුළුවන් තරම් මේ සපත්තු සිරපු නැතුව ඇවිදින්න බෑ ස්වාමීන් වහන්සේ ඉඳ වෙනවලු එක තැනකට පමණ. කලක් කරනොත් තියෙන. මම යම්තන් ඒකට ගැන සතුටුයි පුළුවන් තරම් වැල්ලේ ඇවිදින්න උත්සාහ කරයි කිව්වා මේ හදලා තියෙන වැලි මඩුවක. ඊට මංගකක ඔබ වහන්සේ කාමරේට යනකොට අඟල් 3 කාලේ මේ මෙටල් දාලා තියෙන ඔබ වහන්සේ ඒ කුඩ එනවා ෂෝක් එකට මම ගියයි කිව්ව එක දවසක් දාණේ අරගෙන අනේ ස්වාමීන් වහන්සේ ආපහු වෙරලාවයි කිව්ව ඔබ වහන්සේ ඉන්න තැනට ය아가න්න බැරි නෑ කිව්වා අනේ ඒකටත් අපිට ලයිසන් එක දෙන්න ස්වාමීන් වහන්සේ කොහොමද මේ බොරළු උඩ ඇවිදින්නේ කියලා දැනගන්න මේ බොරළු උඩ ඇවිදිනකොට තියෙන දරතයක් තියෙනවනේ පරිලාහයක් තියෙනවනේ ඒ දරත පරිලාහයේ තියෙනවා නම් 100ට 100ක් ෂුවර් හිත ග්‍රාම සංඥාවේ නැහැ. හිත අරණ්‍ය සංඥාවේ නැහැ. හිත තියෙන පටවි සංඥාවේ. ඉතින් මේ කියන්නේ අර කයට කකුලට දැනෙන උල් කකුලට දැනෙන ඒ කටුක ගතිය අපිට ලස්සන මෙහිදී නෛර්යානික සද්ධර්මයක් උගන්වනවා කකුලේ කලක් ඇනෙන ගතියෙන් ඔබ ඒකට පක්ඛන්දති පසීදති ඒකටම යෙදිලා ගත කරනවා නේ ඒක තපස කියලා තමයි කියන්නේ. එතකොට යාට 100ට 100ක් ෂුවර් ග්‍රාම සංඥාව ඔළුවට එන්නේ නැහැ. අරඤ්‍ය සංඥාව එන්නේ නැහැ. මේ පඨවි සංඥාව එන්නේ පීර්ගෑමක් විදියට, දරසයක් විදියට, පරිලායයක් විදියට. ඉතින් මේක මේ සැප හොයන ලෝකෙට උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ සැප හොයන ලෝකෙකට කොහොම හේතු වන්නද කියලා හිතන්න බෑ. සර්වචන් වහන්සේ කියන්නේ රජ කුලෙන් එළියට ආපු කෙනෙක්. අපි වගේ මේ ඉදිරිලා එදා වේල ටුවර්ස් ගහපු කට්ටිය නෙමෙයි. ඒකල් ඉවරල අවුරුදු 45ක් ඇතුළත එක දවසක්වත් සපත සුරපු පාවිච්චි කළා නෑ. කුටි ගන්න සෝන හමුදුර ඇවිල්ලා කියනවා අපි ඉන්න පැත්තට හරියට හරක් ඉන්නවා. ඒ නිසා හරක් ගිහිල්ලා ගිහිල්ලා කුර වැදිලා මේකේ හරියට ජරාව. ඒ නිසා හරක් හමුත් තියනවා. අනේ අපිට මේ තෙරපු දෙයක් පාවිච්චි කරන්න අවසර දෙන්නේ කියලා. ධාමත්ම අකමැත්තෙන් තමයි තනිපටියේ තියෙන සෙරෙප්පු ඔය ඒ අවන්ති දේශේ විතරක් පාවිච්චි කරන මධ්‍යම දේශේ තහනම් කරලා නීතියක් දාලා තියෙනවා. මොකද මධ්‍යම දේශ තමයි බුදුරජාණන් ඇසුරෙන්නේ මේක එච්චර කරදර නෑ. දැන් මේ සපත්තු කොම්බනේ අපිට ගහලා තියෙන හිනේ පේනවද අපිට? හරියට ඉපදෙන්නම සපත්තු දෙකක් දාගෙන වගේ. එහෙම නැති වුණොත් ඉඳ වෙනවා. කකුලේ මයිල් ඇවිල්ලා. නමුත් මෙතන කියන්නේ කකුලට වෙහෙස දැනෙනවා නම් මේ දැනෙන්නේ විලුඹටද ලේ වටේටද ඒ වගේ දැනෙන්නේ නැහැ. එතෙන් කොට්ටෙද ඇඟිලි වලට කියලා අපිට දැනෙන්නේ ඒක ටිකක් පීඩ ගැම්මක් වගේ නම් බෙදෙන කරදරයක් විදිහට. ඉතින් අපේ චින්තනය හැදෙන්න ඕනේ මේ කරදරේ දැනෙනවයි කියන්නේ ග්‍රාම සංඥාව නෑ මයි ගාව. මේ කරදරේ දැනෙනවා කියන්නේ මයි ළඟ අරඤ්‍ය සංඥාව නෑ. පටවි සංඥාව තියෙනවා. පටවි කියන්නේ කක්කලත්ත ලක්ෂණ. කක්කලත් කියන්නේ කර්කශ ගතිය. ඒකෙන් තමයි පටන් අරගන්නේ බුදුරජාණන් මේ අරඤ්‍ය සංඥා නැති කරනම් කක්කලත්ත ලක්ෂණේ ගන්නයි කියලා කියනවා. ඉතින් මේක කරගෙන යනකොට දැන් නම් දවසේ වෙලා ඉවරයි. නමුත් විනාඩියකින් දෙකකින් මම දැන් අමාප්ත කරනවා. මේක කරගෙන යනකොට මේකේ ඊගාව පාඩමට පොඩි ඉඟියක් තියෙනවා. තුඩු දීමක් තියෙනවා. නැමියාවක් තියෙනවා. ඒ මොකද ටික වේලාවක් භාවනා කරගෙන යනකොට අර ධර්තපදලා තිබුණාට මම හිතනවා මෙතන ඉන්න කට්ටිය කීර ගානක් එක දැකලා ඇති මේ සක්මණ ඉබේ කෙරෙන්න වගේ තේරෙන පටන් ගන්නවා. වැඩි වෙහෙස කර නැතුව කරලා කරලා කරලා ඒ සක්මන් වල පට්ටල වේනකොට පදම් වෙනකොට සීසන් වෙනකොට නිකන් උර්ලෝසු බට්ටෙක් යනවා වගේ එහාට මෙහාට නිකන් අපි ඒකට දාන වචනම අනායාසයෙන් සක්මන් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර පටවි ලක්ෂණය අර කරදර කරන කක්කලත්ත ලක්ෂණය ඒ කියන්නේ දරද පරිලහ පුහුණුව හරහාම එකම සක්මනේ ගොඩාක් වෙලා යෑම හරහා ඒක සාමාන්‍ය දෙයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය යෝගාවචරය හිතන්නේ එහෙම නොහිතාවා. නමුත් මම කියන්නේ හොඳට කකුලේ කකුල ඇලෙනවා නම් සතිය තියෙනවා. ඉබේම යනකොට නිකන් සතිය නැති වුණා වගේ තමයි තේරෙන්නේ. අනායාසයෙන් යනකොට පේන්නේ මට නිකන් සතිය අඩු වෙලා වගේ. ඒ පටන් ගන්න වෙලාව නම් මට හොඳට ගල් දැනෙනවා තේරෙනවා. අමාරු දැනෙනවා දැන් එන්නේ අඩු වෙනවා කියන එක බුදුසසුන කියන්නේ පඨවි සංඥාව පඨවි ධාතුව ආකාශ ධාතුවේ ප්‍රතිස්ථාපනය වෙන්න හදනවා ඒක වැඩි වෙලා යන්නේ නැහැ. විශේෂයෙන් පර්ණ යෝගාවචරයට වැඩි වෙලා යන්නේ නැහැ. ටික වෙලාවක් ගියම රච්චර කක්කලත්ත ගසේන තිබුණු මේ ඇවිදින දේ නිය සාමාන්‍ය අනායාසයෙන් සිද්ධ වෙන ගතිය. නිය මම නිකන් ওই වයින් කරු බොනික් එක්ක වගේ එහාට මෙහාට යනවා වගේ. අපි ඒ වෙලාවේ CCTV කැමරා එකත් එහෙම දැකලා තිබ්බනම් දාලා තිබ්බනම් අපිට දැක් ගන්න පුළුවන් මේ ඇවිදිනේ ඇවිදිනකොට 100ට කීයක් මමයා ඉන්නවද මම කරලා විදිනවද නැත්නම් ඇවිදීම සිද්ධ වෙනවද කියලා. ඇවිදීම කරනවද ඇවිදීම සිද්ධ වෙනවද කියලා. ඒක Tamanටම හිතා ගන්න බැරි දැනකට යනවා. මේක ආනාපානෙන් ඉඳගෙන ඉන්නකොට විස්තර කරන්න බැරුව නෙවෙයි. දක්ම දිනකොට විස්තර කරන්න බැරුව නෙවෙයි. කෑම කනකොට විස්තර කරන්න බැරුව නෙවෙයි. නමුත් සක්මන කියන්නේ සම්මත භාවනා ක්‍රමයක් නේ. ඉතින් ඒකත් අත්විඳින්න ඉන්න අයට ඉස්සෙල්ලා රැඩිකල් ක්‍රමයක් තියෙනවා. අඩිය තියෙනකොට පළවෙනිම අඩිය කියන්නේ පළිය පොළේ වදින්නේ නැති කොටසක් තියෙනවානේ. කාටවත් ඕක එම්බෙන්නේ නැහැ කාටවත් ඕක මේ ફોකස් වෙන්නේ නැහැ මේ මේ මේ පොඩි එකාට මිසක්. අපි බලන්නේ මේ හැප්පෙන දේවල්නේ. ඒකමත් විනාඩි 35ක් 40ක් ගන්න ඒකත් සාමාන්‍යකරණය වෙනවා. අනායාසයෙන් වෙන්න පටන්. නමුත් හොඳට බැලුවොත් බැල්ලේ විදිනකොට අඩුයි තනකොළ ඇවිදිනකොට මේ වගේ දෙයක් ඇවිදිනකොට පේනවා අඩිය තියෙන හැම තැනම පටවි ධාතුවට සාපේක්ෂව සෑහෙන ප්‍රදේශයක් ආකාශ ධාතුව තියෙනවා. ඒක අපේ ඉඳුරන්ට අහුවෙන්නේ නැහැ. ඒකට විශේෂයෙන්ම බණ කියලා කමඨාන් සුද්ධ කරලා බොන බණ්ඩත් හොඳ නැහැ. ඒක දක්ෂින තැනට ආවනම් ග්‍රාම සංඥාව අයින් වෙනවා, අරඤ්‍ය සංඥාව අයින් වෙනවා, පටවි සංඥාව අයින් වෙලා ආකාශ ධාතුවට හිත යනවා. මේ බාන කොච්චර රිෆයින්මන්ට් එකක් කොච්චර ඉවොලූෂන් එකක් කොච්චර පරිණාමයක් හිතක වෙනවද කියලා. අපේ හිතේ අතේ ඔය ඉන්ක් පෑඩ් වල ගන්න තින්ද ටිකක් ගහලා අත තියන්න බලන්න කඩදාසියක අතේ රේඛා ටික ඔක්කොම පේනවනේ. මොකෙ ඒකේ තින්ද ගෑවෙන්නේ නැහැ. අපේ ජීවිත ජීවිතයේ රේඛාව ජීවිතේ මොකද්ද කියලා දැනෙන්නේ ඔය ඒ රේඛා ටික වල විතරයි. මේ හැප්පෙන තැන් වල පේන්නේ නැහැ. වන්දනනේ අතබලා ගාත්‍ර කියන ක්‍රමේ ඉන්ද්‍රියක් ගහලා පොලිසියට ගියාම ඇඟිලි සලකනු ගන්න. ඒ ඇඟිලි සලකන තින්ත ගෑවෙන්නේ නැති හැටි අපේ කැරක්ටර් එක තියෙනවා. අපේ අනන්‍යතාවය තියෙනවා. ඒක තමයි බලන්නේ ෆින්ගර් ප්‍රින්ට්ස් කියලා. ඒක තමයි බලන්නේ කකුල් සලකුණේ. ඒක තමයි බලන්නේ අතේ. අපි බලන්නේ ගෑවෙන දැනේ. දැන් මේ භාවනාවට යන කෙනා අරණ්‍යගත වෙලා අර විදාතේ පටන් අරගෙන පටන් අර ගන්නකොට හැප්පෙන තැන තමයි බලන්නේ. ඒත් ඒක බලන තාක්කල් එයා භාවනාවේ අසාර්ථක පුද්ගලෙක් බවට පත් වෙනවා. කවදාවත් සතුටු වෙන්නේ නැහැ. එයා දන්නවනේ මේ ගෑවෙන තැන්, හැප්පෙන තැන්, ස්පර්ශ වෙන තැන්, කක්කලත්ත ලක්ෂණය බලනකොට බලන හැම වෙලාවෙම ගෑවෙන්නේ නැති තැනක් තියෙනවා. අඩිය පොළවේ තිබ්බට ගෑවෙන්නේ නැති තැනක් තියෙනවා. අන්න ඒකට අපේ හිත යන්නේ නැත්තේ මොකද අපි සංසාරේ පුරාවට ඉඳුරන්ට අහු වෙන දේවල් විතරයි අපි බලලා තියෙන්නේ. ඉඳුරන්ට අහු වෙන්නේ නැති තැන නැති බව දැනගන්න සතියට පුළුවන්. මම නැවතත් කියනවා. ඉඳුරන්ට අහු වෙන දේවල් දැන ගැනීම තමයි සතිය කියලා කියන්නේ. නමුත් මේ බණක් ඇරුවට පස්සේ ඒකටම භාවනා කරනකොට අහුවෙන්නේ නැති තැනත් දැනගැනීමේ ක්‍රමයක් තියෙනවා කොහොමද වෙරිෆයි කරන්නේ ඒක කොහොමද අපි දන්නේ මේ දැනෙන්නේ නැහැ කියන එක උතුණුමා විශාල ශූන්‍යතාවය පිළිබඳ පාඩමක් තියෙනවා ඒක හොඳටම ස්පෙෂලායිස් කරලා තියෙනවා මහායාන බුද්ධ ධර්මයේ අපි තේරවාදී තාම මේ මේ අතර මේච්චර ලස්සන සූත්‍ර තියෙද්දී අපි ශූන්‍යතාවය පිළිබඳ තාම කොපි ගන්නෙ මහායාන බුද්ධයි. ඒක ශූන්‍යතාවවාදය නාගාර්ජුන පාදයන් මොකද්ද මූල මධ්‍යම කාර්යාවේ පුතුම ලස්සනට කියලා දෙනවා. තමයි පැහැදිලිවම ලෝකයට කිව්වේ මේ ශූන්‍යතාවය සාපේක්ෂ දෙයක් කේවල ශූන්‍ය නෙවෙයි. මේ ගෑවෙන දෙයට සාපේක්ෂව ගෑවෙන්නේ නැත්තනක් තියෙනවා. මුළු ලෝකයක් අල්ලගෙන හිටපුවා අපි අරණ්‍ය සංඥාව නිසා මුළු ලෝකයම අමතක කළා දානවා. ඒක උපක්‍රමයක් නේ බුදුහාමුදුරු දෙන්න. අනන්‍ය සංඥානෙදි කරන්න පටවිලක් ධාතුවට බහින. ඒකට ඒකාග්‍ර වෙලා ඒකම කරනවා. ඒකේ ඉන්න ගමන් ඒක තුල අහුවෙන්නේ නැති කොටසක් එහෙම නැත්නම් ස්පර්ශ වෙන්නේ නැති තැන මේකට සතිය පිටවන්න බැරිද කියන තැනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මම හිතනවා මේ දෙකල්ල පොරොක්කක් අහිටපු කට්ටියට අද ඉඳලා <clears throat> භාවනා කරනකොට මේක කරන්න කියලා ඔළුව ඔළුව මඤ්ඤම් කරගන්න යන්න එපා. ටිකක් හොඳට භාවනා කරගෙන යනකොට බලන්න මේ අහුවෙන්නේ නැති කොටසක් මේකේ තියෙනවා. ඒක මුස්පේන්තුවක්වත්. ඒක නාස්තික වාදයක්වත්, <clears throat> උච්ඡේද වාදයක්වත් නෙවෙයි. මේකේ කල් මේක නොදක හිටියේ කොහොමද කියලා හිතුන්නේ නැත්තම් පුදුමයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැත්තම් එහෙම නැත්තම් අපි වගේ මේකේ පොර කාලා මේකට ලයදී කට වෘදී කටයුතු කෙරුවේ නැත්නම් අපිට කවදාක හිතා ගන්නවත් බෑ. මොකද මේ අධ්‍යාපන ක්‍රමයෙන් සම්පූර්ණ ඔළුව මඤ්ඤම් කරලා තියෙන මේ දැනෙන දේවල් වලට හිත යොදවලා. දැනෙන දේවල් අනුව නම්බුනාම දීලා. දැනෙන දේවල් අවශ්‍ය කරන්නේ දැනෙන දේවල් වලට සාපේක්ෂව නොදැනෙන දේවල් තියෙනවා. අන්න එතන බුදුහමර වැඩේ. අන්න එතන සත්‍ය සතිපට්ඨානේ බවට පත් වෙනවා. අන්න එතන ගැඹුරු ධර්ම තියෙනවා. මේකෙන් තමයි අවුරුදු 2600ක් අපේ ගුරුතුමන් වහන්සේලා මේක රැකගෙන ආවා බඩතුලේ සඟවාගෙන ආව නාගමාණික්යක් වගේ. ඒක අපිටත් බලංගුයි. කරලා බලන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා. වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාට සනසි මුදා වේවා කියලා